ඊට පස්සේ දුක පිරිසිඳ දත්තොත් දුක පිරිසිඳ දැක්කොත් මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණොත් දුක නූපදිනවා. නැවත දුක ඇතිවීම සහ නැවත දුක නූපදීම කියන කාරණාව තියෙන්නේ දුක පිරිසිඳ දැකීම හා නොදැකීම කියන කරුණ මතයි. දුක දුක හැටියට පිරිසිඳ නොදැක්කොත් තණ්හාව ඇති වෙලා දුකට යනවා. දුක දුක හැටියට පිරිසිඳ දැක්කොත් අන්නහව නැති වෙලා දුක්ඛ නිරෝධයක් වෙනවා. තේරෙනවද? එතකොට මෙයාට දැන් මග හැටියට හම්බුනේ මොකද්ද? එහෙනම් දුක පිරිසිඳ දකින්න ඕනේ කියන්නේ. ඇයි? දුක පිරිසිඳ නොදකින නිසා මේ දුක ඇති වෙනවා කියලා දුකක් දන්නවා දුක්ඛ සමුදය නුවණක් තියෙනවා. දුක පිරිසිඳ දැක්කොත් අන්නහව නැතිලා නිරෝධී සත්‍ය වෙනවා කියලා දුක්ඛ නිරෝධී නුවණකුත් තියෙනවා මෙයාට. එයා එහිඳ දැන් එයාට හම්බ වෙන දේ තමයි දුක පිරිසින් දකින්නේ. දැන් දුක පිරිසින් දකින්න මෙයා මොකද හැම වෙලෙම කරන්නේ? මේ දුකයි කියලා නිතර මෙනෙහි කරනවා. මේ දුක නොදැක්කොත් මෙහෙම තණ්හාව ඇති වෙනව නේද කියලා හොඳට මෙනෙහි කරනවා. මේ තණ්හාව නැති වුණු මේ දුක දකින්නකොට මේ තණ්හාව නැති වෙනවා එහෙම දුක නූපදිනව නේද කියන හොඳ නුවණ එන ඒ නුවණ මුහු කරනවා. ඒ නිසා මෙයා හැම වෙලාවෙම ඇස ගැන යෝනිසෝ මනසිකාරය කරනවා. ඇස මෙනෙහි කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇස මෙනෙහි කළ යුතුයි. රූපය මෙනෙහි කළ යුතුයි. චක්කු විඥානය මෙනෙහි කළ යුතුයි. කොහොමද මෙනෙහි කරන්නේ? අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරෝ පලෝක ඊති උපද්දවා බය චලා පබංග අද්දුව අතන අලේන අසන රිත්තා ශුඤ්ඤා සාසවා අග මූලකා වදකා විභවා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා ශෝක ධම්මා මරණ ධම්මා පරිදේව ධම්මා පරියාස ධම්මා මේ විදිහට මෙනෙහි කළ යුතුයි කියන්නේ ඇස කියන්නේ අනිත්‍ය වෙන දෙයක් දුක් දෙයක් හැම වෙලාවෙම අපිට වාහනයක යද්දී මොන මොනවා හරි වැඩක් කරද්දී ඇත්තටම ජීවිතය යථා ස්වභාවය හිතන්න ගන්න දැන් බුදුහාමුදුරන්ගේ දහම යම් පමණක් ඇහුවනේ මෙච්චර කාලයක් මේ ඇහැ මම මම මගේ මගේ කිය කිය හිටියේ දැන් මෙයා හොඳට බලන්න මේ ඇහැ කියන එක කනබුන ආහාරයෙන් හටගත් එකක් නේද? ඇහැ එහෙනම් උපන්න එකක් නේද? ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙනව නේද? එහෙනම් මේ ඇහැ කියන එකද නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? මේ ඇහි ඉපදීමම දුකක් නේද? ඇහැ නොපෙනෙන බවක් තියෙනවනම් මේක ජරාව නේද? මේ ඇහි ලෙඩ රෝග හැදෙනවනම් මේක ව්‍යාධිය නේද? මේක ඇහි නැති වෙන බව මේකේ මරණය නේද? මේ ඇහැ නිසා හඬන වැළපෙන බවක් එනව නේද? අනේ එහෙනම් ඇහැ කියන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ධර්මයක් නේද? මේ විදිහට හිත හිතා හිත හිතා එනකොට තණ්හාව අඩු වෙන්නේ මේ ධර්මයන් කෙරෙහි විරාග බව ඇති වෙන්නේ ඉබේමයි. හොඳට මේ මේ විදිහට නුවණින් හිතනද හිත හිත හිත හිත කෙනෙක් මොනවා හරි වැඩ කරනවා දැන් මේ මොකද කරන්නේ? භාවනා කරනවා. ආර්ය ශ්‍රාණික මාර්ගය වඩනවා. නිතරම විදර්ශනා කරනවා. නිකන් නෙමෙයි මෙයා හිතන්නේ. මෙයාගේ මේ හිතන එක පිටපස්සේ විශාල දර්ශනයක් තියෙනවා. මොකද්ද දර්ශනේ? නිවන දක්වා. මෙහෙම හිතුවාම නොහිතුව මේ විදිහට පවතින ධර්මයේ නොහිතුවොත් මම කියලා මගේ කියලායි තේන්නේ තණ්හා වෙනවා. එහෙම වුණොත් මේ වගේ ජරා මරණ ශෝක පරිදේ දුක් නැවතත් එනව නේද කියලාත් දන්නවා එයා. දුකක් දන්නවා දුක් සමුදයක් දන්නවා එයා. මේ ඇහැ ගැන මෙහෙම හිතනකොට මේ තණ්හාව ටික ටික නැති වෙනවා. මේ ඇහැ මම මගේ මගේ ආත්මය කියන ස්වභාවය ගෙවෙනවා. මේ ඇහැ මම හින්දා මගේ හින්දා මගේ කියලා පේනවා නෙමෙයි. මෙහෙම බලන හින්දා. අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන මේ පිටිය දිහා බැලුවොත් කොහොමද පේන්නේ? රතු පාට. ඇයි ඒක රතු පාට පේන්නේ? කණ්ණාඩිය නිසා. එහෙ රතු පාට හින්දා පේනවද බලපු හින්දා පේනවද? බලපු හින්දා පේනවා. ඒ වගේ මේ ඇහැ මගේ කියලා බලපු හින්දා ඇහැ මගේ කියලා පේනවා මිසක ඇහැ මගේ හින්දා මගේ කියලා පේනවා නෙමෙයි. මේ ඇහැ මේ ඇහැ දුකයි කියලා නොබලා මමයි කියලා බලපු හින්දායි මේක මම කියලා පේන්නේ. මේ ඇහැ දුකයි කියලා බැලුවොත් අපි ඊට පස්සේ පේන්න ගන්නේ එහෙම. අපි නිකන් ඔක්කොම මෙහෙම උදාහරණයක් ඇතිකමු. මේකට අපි කියනවා කැසට් පීස් එක. මේකට කියනවා වටාපත කියලා. දැන් ආණ්ඩුවේ මේක පඤ්ඤප්තිනේ නීතියක් ගන්නවා මේකට කැටපීස් එක් කිව්වොත් ලක්ෂයක් දඩ ගන්නවා මේකට වටාපත කිව්වොත් ලක්ෂයක් දඩ ගන්නවා ඒ අද ඉඳලා මේක කැටපීස් එක මේක වටාපත මෙහෙම භාවිතා කරන්න ඕනේ කියලා නීතියක් දැම්ම කියන්නකො නිකන් දැන් ඔන්න පුංචි දරුවෙක් උපදිනවා අපේ ගෙදරට අම්මා මේ මොකද අපච්චි මේ මොකද මේ පුතේ කැටපීස් එකනේ මේ මොකද මේක වටාපතනේ කියලා පෙන්වලා දෙනවා දැන් යාට වෙනසක් තියනවද නැහැ අපිත් ඔහොම කාලයක් භාවිතා කර කර කර කර හිටියොත් අපිට මක් වෙනවා. දැන් මේක පේන්නේ මොකක් කියලාද? යකත් තියෙන්නේ. මේක පේන්නේ වටාපිට. දැන් හොඳට හිතන්න මේකේ පේන මේ භෞතික తත්වයේ කැසට් පීස් එකම නම් මේකේ පේන භෞතික తත්වයේ වටාපතම නම් අපිට මේක මාරු කරන්න පුළුවන්ද? අපි මේ පඤ්ඤාප්තිය මාරු කිරීමට රූපේ කිසිම වෙනසක් කළාද? නැහැ. කිසිම භෞතික රූපයේ වෙනසක් නොකොට අපිට මේ දෙකේ නම් දෙක මාරු කරන්න පුළුවන් වුණානේ. එහෙම උනේ ඇයි? මේ දිහා බලන සිතුවිල්ල වෙනස් කරපු එකයි නේද අපි කරලා තියෙන්නේ. එහෙනම් වටාපත හරි කැසට් පීස් එක හරි කොහෙද තිබිලා තියෙන්නේ? සිතේ පහළ වෙච්ච අදහසක් නේ. එතකොට මෙච්චරකල් අපි බලපු විදිහට පෙන්ලා තියනවද තියෙන දේක් බලලා තියනවද අපි? තියෙන දේක් අපිට පෙන්ලා නෙමෙයි මේ තියෙන්නේ බලන විදිහටයි මේ පේන්නේ. කැසට් එක කියලා බලපු හින්දා මේක කැසට් පීස් එක කියලා පෙවුණා. වටාපද කියලා බලපු හින්දා වටාපද කියලා පෙවුණා. එතකොට නමුත් අපි දැන් හිතාගෙන හිටියේ තියෙන දෙයි මේ පේන්නේ කියන. උතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේ කාරණාව වෙනස දන්නේ. දැන් අපි ඕක දැන් කළේ අපි මොකද මේක දිහා බලන හැටි වෙනස් කළා. දැන් අපි මේකට කැසට් පීස් එක කියලා බැලුවා මේකට වටාපද කියලා බැලුවා. දැන් එහෙම පේන්න ගත්තා. ඉස්සලා රතු පාට කණ්ණාඩියක් දාලා බැලුවා. ඒක ගලුවා දැන් කොළ පාට එකක් දාලා බැලුවා. බලන බලන විදිහට පේනවා. එහෙනම් මේ කියන දේ පේනවා නෙමෙයි. දැන් ඉස්සෙල්ලා එක කියන දේ පෙවුනා නම් ඉස්සෙල්ලා පේනකොට වෙන එකක් වෙන කණ්ණාඩිය දානකොට වෙන පාටක් පේන්නේ. එහෙනම් තිබෙන එක නෙමෙයි මෙහි මෙහි මේ පේන එක මෙහෙටයි අයිති. ඒ වගේ එහෙනම් දැන් යාට හොඳට මේකේ හොරේ අහුවෙන අප්පෝ ලොකු උගුලකට අහුවෙලා කෙනෙක්ගේ හොරකමකට. ඒ කියන්නේ ලොකු වැරදීමක් අපිට වෙලා. එහෙනම් මෙච්චර කල් බලපු විදිහට පෙන්ලා තියෙනවා මිසක තියෙන දෙයක් පෙන්ලා නැහැ. යථාභූත ඥාන දර්ශනයක් නෙමෙයි අපිට තිබිලා තියෙන්නේ. ඈ අපිට තිබිලා තියෙන්නේ මොකද්ද? සංකල්පමය අදහසක්. ඒ වගේ යා දන්නවා එහෙනම් මේ ඇහැ මම කියලා බලපු හින්දා මම කියලා පේනවා මිසක ඇහැ මම හින්දා මම කියලා පේුණා නෙමෙයි නේද? ඩග්ගල නුවණ එනවා. මේක වටාපත කියලා බලපු හින්දා වටාපත කියලා පේන්නලා තියෙනවා මිසක මේක මම කියලා බලපු හින්දා මම කියලා පේනවා මිසක එහෙනම් මේක මම හින්දා මම කියලා පේන්නලා නෙමෙයි. දැන් මේ දෙක මාරු කරලා අනිත් පැත්තට බැලුවා වගේ දැන් බලනවා මේක දුක කියලා. මේ ටික දුක කියලා බලනවා. එතකොට මොකද වෙන්නේ? මම කියපු එක අහෝසි මම කියන අදහසෙන් දකිනකොට යම් තණ්හා මානයක් ආවනම් දුක කියලා බලනකොට අනිත් පැත්තට යනවා. ඒ තණ්හා මානෙ නැති වෙන පැත්තට යනවා. තණ්හාවගේ නැතිවීමෙන් නිවන සාත් වෙනවා දුකේ කලකිරිලා මිදෙනවා. එතකොට මෙන්න මේකයි ඇත්තටම අපි කරන්න ඕනේ. ඒ නිසයි මේ දුක පිරිසින් දැකලා මේ මම මගේ කියන කෙලෙසිය නැති කරන්න පුළුවන් වෙන්නේ මේක බොරුවක් නිසායි. මේ ද්‍රව්‍යයට අයිති නොවි අපේ මනසින් අපි ලෝකය පරිහරණය කරන නිසායි අපිට මේක හිතේ වෙනසකින්ම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලා මෙහි තියෙන දේම නම් අපි පරිහරණය කරන්නේ අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. දුක කියපු එක අපි උපද්දවා ගන්න දුක් වෙනවා නිසාම අපිට මිදෙන්න පුළුවන් කම තියෙනවා. තව කෙනෙක් නිසා නම් දුක එන්නේ අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් එයා නැති වෙන්න ඕනේ අපිට දුකෙන් මිදෙන්න. දැන් අපි ගොඩක් දුරට දකින්නේ දුකේ ඇති බව සහ නැති බව බාහිරෙන්නේ. නේද? අහවල් කෙනා නිසායි දුක එන්නේ කියලා. එහෙනම් මෙතන දුක නැති වෙන්න මෙයා නැති වෙන්න නමුත් බුදුහාමුදුරේ දේශනා කරුවේ මෙහි නිසා නෙමෙයි දුක ඉන්නේ මේ Taman නිසායි. කියන කරුණ. ඒ වගේ මෙතනදී අපි බෞද්ධය කියලා කියන ඇත්තටම බුද්ධිමතා කියනවා. මෙන්න මේ කරුණ ගැන විශේෂයෙන්ම මට ගොඩක් මුවමනාව තිබුණේ මේ දර්ශනය ගැන පෙන්වන්න. ඒ කියන්නේ මේ දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලට අහුම්කම් දෙන නිකං හරි නුඹලට හිතේශී කියන කවුරු හරි ඉන්නවනම් මහින් දෙමව්පිය සහෝදරයෝ ඉන්නවනම් දායක ඔබලට සිව්පසෙන් උපස්ථාන කරන දායක කාර්යකයෝ ඉන්නවනම් ඒ අයට අනුකම්පාවෙන් මේ චතුරාර්ය සත්‍ය කියලා දෙන්න. ඒ අය මේ චතුරාර්ය සත්‍ය නොදන්න කම නිසා අනවරාග්‍ර සංසාරයේ මේ අත ජීව සැරිසරුවා. එහෙනම් මේ ටික කියලා දෙන්න. ඉතින් අද දවසේදී මට ඇත්තටම ඕන උනේ මේක කියලා දෙන්න. විශේෂයෙන් අපේ ගාමිණී මහත්තයාට මම ඊයේ රැත් ගන්න හදුවා මොකද අවංකවම බොහෝ උපකාර කරලා තියෙනවා වගේ යුතුයකමක් කියලා හිතුණා මේ ඔබ කරන්නේ උදේත් බලාපොරොත්තු හිටියා. ආවේ නැහැ මේ දැන් මේ ටික මතක් කරුවේ ඒ හින්දාම ගොඩක් මේ මේ කැසට් එකේ තියෙන වැදිලා මම හිතන්නේ ඒක ගන්න පුළුවන් මෙන්න මේ එක තැනක මෙන්න මේ අර්ථය ගැන ඇති කරගන්න නිසක වෙන්න ඇත්තටම එකමනකින් පුදුම රැකවරණයක් අපිට ලැබෙන්නේ පුදුම සැනසෙල්ලක් අපේ ජීවිතයට උරුම වෙයි ඒ කියන්නේ අනන්ත ಜಾති සංසාරේ අපි මේ තාක් සසර ආවනම් ආවේ මේ වගේ ධර්මතාවයක් නොදන්න නොදකින නිසායි මේ ධර්මතාවය අපිට පෙන්වන කල්යාණ මිත්‍ර ඇසුරක් අපිට හම්බ වුණේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුර හම්බ වෙන්න ඇති. සමහරට අපි කල්යාණ මිත්‍ර නොවෙන්න ඇති. අපි කල්යාණ මිත්‍ර ලෝකේ හිටියත් අපි අසත්පුරුෂ වෙලා හිටියනම් ඒත් හම්බ වෙන්නේ නේද? නමුත් අද දවසේදී කොහොම හරි උත්සාහවත් වෙන්න ඕනේ මෙතනින් ගැලවෙන්න. ඈ එතකොට ඒ සඳහා අපිට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු අපි තව මාර්ගය ගැන තව කරුණු කතා කරමු අපිට කාලේ තියෙනවා එතකොට මාර්ගය ගැන තව ඒ කියන්නේ දැන් මම උදේ මතක් කළා මාර්ගය කියපු එක කොටස් දෙකකින් කරන්න පුළුවන් අපිට කියලා නේ කොහොමද කොටස් දෙකක් කිව්වේ සමත විදර්ශනා කියලා සමත විදර්ශනා කියලා ඒකෙන් අපි කිව්වේ සම විදර්ශනාව කියලා කිව්වේ කොතෙන්ටද මේ දුක දැන් පෙන්නපු දුක තියෙනවනේ. මේ දුක තියෙන තැනින්ම අල්ලගන්න පුළුවන් නම් අපිට. ඒ කියන්නේ දැන් එයා එයා විදර්ශනාව කියන කෙලිම චතුරාර්ය සත්‍යෙම ඉලක්ක කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ දුක නොදැක්ක නිසානේ තණ්හාව ඇති උනේ. එහෙනම් මේ දුක හොඳට නුවණින් බලබලා හිටිය තණ්හාව නැතිලා දුක නූපදින තත්ත්වයටපත් වෙනව නේද? කියන මේ ටිකම බලබල මේ නුවණම පිටිපස්සෙන් ගිහිල්ලා හොඳට මේ ඇහැගෙන බලනවා. අන දිවනාසී යද්දි යද්දි සිතන අර මම දවල් කිව්වා වගේ මේ ඉරියාපත ගැන. ඉඳගෙන ඉන්න බව ඇත්තටම දුක. හැබැයි මෙහෙම කරන්න පුළුවන් දැන්. ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉඳලා හතර ඉරියව්වම හිතනවා. අපි කියමු මේ ඉඳගෙන ඉන්න බව දුක නේද? අනේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව යම් මොහොතක නම් ඇති උනේ මේ දුක ඇති උනේ ඒ මොහොතේ නේද? එතකොට එහෙම බලලා මෙයා නුවණින් ඊට පස්සේ හිතනවා දැන් මේ ඉරියව්වෙන් හිතගන්න ඉරියව්වට එනවා කියලා කියන්නේ ඒ හිතගෙන ඉරියව්ව දුකක් වෙනවනම් ඒ දුකේ ආරම්භය නේද? දැන් මේ ඉරියව්ව ඉඳගෙනම හිතනවා. ඕන්න. හිතගෙන ඉන්න ඉරියව්ව දුකක් වෙනවා නම් ඒ දුකේ ආරම්භය නේද? එතකොට හිතගෙන ඉන්න ඉරියව්ව පවතින බව දුක නේද? ඒ ඉරියව්ව අතහැරෙනකොට අතහැරුනේ දුක නේද? එහෙනම් නැවත නිදාගන්න ඉරියව්වක් වෙනවනම් ඒ ඉරියව්වේ ඉපදීමත් දුක නේද? කියලා එක ඉරියව්වක ඉඳගෙන ඒ ඉරියව්ව ගැනත් ඒ ඉරියව්ව ඉඳන් අනිත් ඉරියව් ගැනත් ආපහු ඒ ඉරියව්වකට උපදිනකොට උපදින ඉරියව්ව ගැනත් උපන්න ඉරියව්ව ඉඳන් අනිත් ඉරියව්ව ගැනත් හොඳට නුවණින් මේ වගේ බලනකොට මෙයාට දුක්කම ඉපද දුක්කම පැවත දුක්කම නිරුද්ධ වෙනවා කියන කරුණකට එන්න පුළුවන්. හරිද? ඒ විදිහට දුක්කම ඉපද දුක්කම පැවත දුක්කම නිරුද්ධ වෙනවා කියන තැනකට ආවහම මෙයාට නැති වෙන්නේ ඉබේ මොකද්ද? තණ්හා මාන දික්ටි. මම මගේ මගේ ආත්මයයි කියන මෙන්න මේ කෙලස් ටික, ඔකට කියනවා ප්‍රපංච කියලා ප්‍රමාද කරන ධර්මිය ටික නැති වෙනවා නැති වෙනකොට නැවත මේ දුක උපදින්න තියෙන හේතුව නැති උනේ කියන කරුණකට එනවා. එතකොට මෙන්න මේ විදිහටත් ඔන්න විදර්ශනාව ඊට පස්සේ කෙනෙකුට පුළුවන් ඉස්සෙල්ලා Tamanට පේන අලු මට්ටමින් ගත්තට කමක් නැහැ. මේතන හිත වැඩෙන්න වැඩෙන්න ඊට පස්සේ සියුම්ව මේ රූපය කෙරෙහි ඇත්ත විරාග බව ඇති වෙනකොට තණ්හාව අඩු වෙනකොට ඒ රූපය අරමුණු කරන වේදනාව ගැන ප්‍රකට වෙන දවසක් එනවා. ඒ වේදනාව ගැන තණ්හාව අඩු වෙනකොට ඒ වේදනාව අරමුණු කරන හිත ගැන ප්‍රකට වෙන දවසක් එනවා. එතෙක් දැනට මේ රූපය අල්ලගන්න මේ ඇහත් රූපියත් චක්කු විඥානයත් නිසා අපිට හම්බ වෙනවා නම් සැපසහගත බවක්. අනේ මේ ඇහත් රූපියත් දෙක නැතිනොත් මේ සැපසහගත බව නැති වෙනව නේද? හොඳට බලන්න. එහෙනම් මේ ඇති වෙන හැම මේ සැපේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ මේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ හේතු නැති වෙනකොට මේ සැපේ නැති වෙනව නේද? අනේ ඇති වෙන හැම සැපයක්ම ඇති වෙන නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? හොඳට අනිත්‍ය සංකත ස්වභාවය අවබෝධ වෙන විදිහට හිතනවා. දුක් වේදනාවක් හටගත්තොත් මේ ඇහත් රූප චක්කු විඥානය කියන කාරණා නිසා නේද මේ දුක් වේදනාව උපදින අරමුණ මේ උපන්නේ? මේ උපන්න දුක මේ මේ හේතුන්ගෙන් හටගත් එකක් නේද? මේ ඇතිවෙච්ච හේතුව මේ දුක මේ මේ හේතු නැති වෙනව නැති වෙනව නේද? අනේ ඇති වෙන හැම දුකක්ම එහෙනම් නැති වෙනව නේද? මේ දුක කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි නේද? උපේක්ෂා වේදනාවක් එනවා නම් ඒ කියන්නේ උපේක්ෂා බවක් එනවා නම් මේ හැම වෙලේම ඒකට කමටහන කියලා තියෙන හිතන්න. අපි දන්නේ නිකන් මෙහෙම බලනකොටත් මේ පේන උපේක්ෂා ස්වභාවයක් තියෙනවා නම් දුක්ද නැපද නැති ස්වභාවයක් තියෙනවා නම් නැත්නම් මේ පිනෙන බවම කියලා අල්ලගත්තොත් අපිට කොහොමද ගත්ත හැකි? මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා නේද මේ පිනෙන බව වෙන්නේ? උපේක්ෂාව නිකන් පිනෙන බව විතරක් ගන්නකො. මේ මේ හේතු ටික නැතිවෙන මේ පිනෙන බව නැති වෙනව නේද? අනේ මේ පිනෙන බව කියන එක සත්‍යයෙන් ඇතිලා නැති වෙන ධර්මතාවයක් නේද කියලා මෙහෙම හොඳට බලනවා. බලනකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ? සැපය ඇති වෙන බව, සැපසහගත රූපය ඇතිවීම නැතිවීම බලනකොට ලෝභය අඩු වෙලා තියෙනවා. දුක්ඛාගත රූප ඇතිවීම නැතිවීම බලනකොට ද්වේෂය අඩු වෙලා තියෙනවා. ගැටීම අඩු වෙලා තියෙනවා. උපේක්ෂා සහගත රූප ඇතිවීම නැතිවීම බලනකොට මෝහය අඩු වෙලා තියෙනවා. දැන් ඔන්න මේ වගේ ආයතන හයෙන්ම මෙහෙම බලන්නත් පුළුවන්. හරිද? මේකට කියනවා සත්‍ය සම්පජාන. එතකොට මේ විදිහට මෙහෙම බල බලා බල බලා ඉන්නෝ මේ සංකත ස්වභාවය අවබෝධ කරගෙන ඇති වෙන හැම දෙයක්ම නැති වෙනව නේද? ඇති වෙච්ච දෙයක නැති බව පෙනෙනව නේද? නැති බව පෙනෙනව නම් දිරණ බවකුත් ඒ තුල තියෙනව නේද? වෙනස් බවකුත් තියෙනව නේද? එහෙනම් ජාතිය ස්වභාව කොට ඇති ධර්මියෝ ජරා ව්‍යාධි ස්වභාව කොට ඇති ධර්මියෝමයි නේද? මේ විදිහට හොඳට තීරණය කරන්න හැම වෙලාවෙම එහෙම හිත හිත ඉන්නකොට මේ ආයතන හයෙන් කිසිම එකක එයාට නොදැනි අරමුණු උපදින්නේ නැති තත්වයට තරම් සිහිය වැඩෙනවා. සිහිය නුවණ අත නොහැරුණු තත්වයට යනකම් සිහිය උපදිනවා. ඊට පස්සේ ඒ එකම මේ හැම අරමුණකම ඇලෙන ගතිය, බැඳෙන ගතිය, ගැටෙන ගතිය අඩු නැති වෙනවා. කොහොම වෙනකොට සැපසහගත රූපය නිසා දැන් ඇති වෙලා තියෙන මේ සැප වේදනාව දනිත්‍යයි කියන දවසකට එනකොට පේන දවසකට එනවා. දුක් වේදනාව කියලා අපිට හම්බෙච්ච රූප වෙනුවට හොඳට උතන කෙලෙස අඩු වෙනකොට මේ උපදින දුක් වේදනාවද මේ ස්පර්ශයෙන් උපන්න එකක් නේද? අනිත්‍යයි නේද කියන තැනක් එනවා. මේ උපේක්ෂා සහගත මේ වේදනාවද මේ අනිත්‍යයි කියන දවසක් එනවා. ඊට පස්සේ එතන ඔන්න කෙලෙස් අඩු වෙනකොට අඩු වෙනකොට ඒ සැපසහගත රූපයේ ඇතිවෙච්ච අරමුණු කරපු සැපසහගත වේදනාව හා යෙදුණු ඒ හිත ආපු වෙන දැන් ඇත්තට මේ කැමැත්ත තියෙනකන මේ හිත රාගයි නේද මේ නාම රූප නිසා නේද මේ විඥානය හැටගත්තේ මොකද්ද නාම රූප කියන එක දැක්කේ සැපසහගතයි කියලා හම්බෙච්ච රූපයක් ඒ රූපය ආරම්භ කරපු සපසහගත මේ වේදනාවක් කියන මේ නාම රූප දෙක නිසා මේ හිත දැන් සපසහගත වෙලා තියෙනවා. රාග. මේ හිත ඇතිවලා තියෙන්නේ මේ මේ හේතු නිසා නේද? මේ රූපයයි මේ වේදනාවයි සපසහගත නිසා නේද හිත මේ එකට කැමැති බවක් ඇතිවලා තියෙන්නේ. මේ හිත ද අනිත්‍යයි නේද? ඊට පස්සේ දුක්ඛාගත රූපයත් ඒ වේදනාවත් නිසා ඒ නාම රූප දෙක නිසා නේද මේ පටිඝ සිත ඇති වෙලා තියෙන්නේ. ද්වේෂ සිත, අකමැති සිත ඇති වෙලා තියෙන්නේ. මේ හිතද මේ රූපයත් මේ වේදනාවත් නැති වෙනකොට මිදුනොට මේ හිතද නැති වෙනව නේද? මේ හිතද අනිත්‍ය සංකතය පරිසම්පන්නයි නේද? ඊට පස්සේ මේ උපේක්ෂා ස්වභාවයෙන් යුක්ත රූපයත් වේදනාවත් නිසා නේද මෝහ සහගත මේ සිත ඇති වෙලා තියෙන්නේ. එතකොට ඔන්න සරාගං වා චිත්තං ඊට පස්සේ සරාගං චිත්තං උපජානාති විරාගං වා චිත්ත මේ වගේ විරාග ධර්මයක්ද සරාග ධර්මයක්ද අරමුණු වෙන්නේ ඒ මත නැවත හිතත් ප්‍රකටයි. මේ වගේ සතිපට්ඨානෙ උඩට ක්‍රමානුකූලව වැඩෙනවා මේක තමයි නිවන් දකින්න තියෙන මඟ. ඉස්සෙල්ලා අත් නොහැර හතර ඉරියව්වෙම දුක Tamanට ප්‍රකට කරගන්න ඉරිය ක්‍රමයක් හොයාගන්න රූපයන්. දැන්ට නාමය ගැන කලබල වෙන්න එපා. ක්‍රමානුකූලව මේකේ නා ඉස්සෙල්ලා රූපයේ මට්ටමේ තියෙන කෙලෙස් අතහැරෙනකොට ඊගාවට වේදනාව ගැන තියෙන කෙලෙස් ප්‍රකට වෙනවා. ඒ කෙලෙස් අඩු වෙනකොට හිත ගැන තියෙන කෙලෙස් ප්‍රකට වෙනවා. ඒ ධර්මියෝ තියෙන දුර වෙනකොට රූපයයි වේදනාවයි හිතයි කියන ධර්මතා තුනම අරමුණු කරලා ඇති වෙන කෙලෙස්යන් හම්බ වෙනවා අපිට. මේ ධර්මියෝ එකවර අරමුණු කරලා හම්බ වෙන කෙලෙස්යෝ ආසු වෙනකොට ඒ ධර්මියෝද නැති කරන තැනක් උපදිනකොට අපිට ඔන්න බුද්ධම බෝධියට හෝ රහත් වීමේ අංගයක් වෙච්ච සිහිය එතකොට මේ සද්ධාව සිහිය වීර මේ ප්‍රඥාව ඔය ටික තමයි වැඩෙන්නේ මේ මේ පිරෙන්නේ ඊට පස්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය මේ එකට තියෙන මේ සතිබෝධිපාක්ෂික ධර්මමයි මේ තුල තියෙන එකට එතකොට රූපයේ දුක බව ප්‍රකට කරගන්න ඉරියව්වක් තෝරගන්න අපිට හැම වෙලෙම ඉන්න කමතහන හතර ඉරියව්වට හිත තබලා රූපයේ දුකයි කියන කරුණ තේරුම් ගත්තත් මෙයා මේ ආයතන හය දුකයි කියපු එක තව එක ක්‍රමයකින් කිව්වේ. මං අර සියලු සත්වයෝම හසු වෙන විදිහට මෙත්සිත වඩන්න ක්‍රම කිව්වනේ. කෙනෙක් දස දිසාවන්ටම කියන්න පුළුවන් කෙනෙක් සදිතාවන්ට පුළුවන් කෙනෙකුට Taman තුල ඉඳලා විශ්වයට පුළුවන් මේ මුළු සත්වයේම හසු වෙන එක එක ක්‍රම. එක ක්‍රමයකින් ගත් කෙරුවත් මුළු සත්වයේම හසු වෙනවනේ. තේරෙනව නේද? එහෙම නැත්නම් පා නැති පා දෙපා ඇති සිව් පැති බොහෝ පා ඇති කියලා ගත්තා. එහෙම නැත්නම් පොළවේ ජලයේ අහසේ කියලා ගත්ත මේ ක්‍රම. ඒ වගේ මේ සලායතනෙම දුකයි කියන එක අත නොහැර පිරිසිදු දකින්න පුළුවන් ක්‍රමයක් ගන්න. කෙනෙක් හතර ඉරියව්වම දුකයි කියලා ගත්තොත් ඔන්න දැන් මේ ආයතන හයම දුකයි කියන්න දැක්ක එක ක්‍රමයක් කෙනෙක් මේ ඇහැ කන දිවනාසය ශරීරයෙන් උපදින උපදින අරමුණු අනිත්‍ය වශයෙන් ප්‍රත්‍ය නිසා හටගෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙනව වශයෙන් මෙනෙහි කරනකොට මේ දුක බලන්න සලායතනම අරමුණු කරගත්ත බව. ඊට පස්සේ කෙනෙකුට පුළුවන් මේ රූපය පටවියාපෝ තේජෝ වායු ධාතු වශයෙන් බලන්න. එතකොට ඒ රූපය ගැන බලනකොට ඇහැ කන දිවනාසය ශරීරය මනස මේ ඔක්කොම දුකයි බව බලන්න මේ එක ක්‍රමයක්. අසුභ වශයෙන් බලන්න මේ රූපය සම්පූර්ණ දුකයි කියලා මේ එක ක්‍රමයක්. මේ විදිහට කැමති ක්‍රමයකින් එක කමටහනක් තෝරගන්න. අපිට හිත සැසඳෙන්න. එදා ඉඳලා දැන් එයා කරන්න දන්නවා මොකද්ද? මේ රූපය පිරිසින් දකින්නට ඇහැ පිරිසින් දකින්න. නේද? මේ ඇහැ පවත්තන්න නම් කය පවත්තන්න වෙනවා. කය පවත්තන්න නම් ආහාරය දෙන්න වෙනවා. ආහාර නිසා කය හැදෙනවා. කය නිසා මේ ඇහැ හැදෙන්නේ. නේද? එතකොට මේ මේ ක්‍රමය මෙයා දන්නවා. ඒ විදිහට ඔය නවසීවතිකේ වගේ ඒ හැම එකතුම කායානුපස්සනාව නැතුව ඒක එහා යන්න බෑ. අපි හදිස්සියට යන්න ගිහිල්ලා මෙච්චර කල් ගියේ නෑනේ නේද? ගියද? ඒ කියන්නේ මම එහෙම කිව්වේ අපි සමහර විට රූපයේ විදර්ශනා කරන්න ගන්න තැන මේ බොහොම අඩු තැන තක්සේරුවක් ගන්න. ඉක්මනට හිතේ අනිත්‍ය බලලා බැලුවොත් ඉක්මනට යන්න පුළුවන් කියලා හිතන්නේ ස්පර්ශ නිරෝධය අල්ල ගන්න. එහෙම බෑ. අපි හොඳට දත යුතුයි මෙච්චර රළු රූපෙත් අපි රැවටෙනවා නම් සිවුම් නාමෙන් නොරැවටී ඉන්න පුළුවන්ද? මොකද මේ ධර්මයේ අනුපූර්ව ක්‍රියාවක් මේ ශාසනයේ තියෙන්නේ. මුහුදට උපමා කළා මුහුද ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙලා තියෙනවා. ඒ වගේ මේ ශාසනයේ තියෙන අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ ප්‍රතිපදා, අනුපුබ්බ සික්කා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා ධර්මතා තුනක්. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පිළිබඳ රූපය පරිඤ්ඤය බව රූපය විතරයි. මහණෙනි රූපය පිරිසිඳ දත්තාම නැත්නම් කබලින්ක ආහාරය පිරිසිඳ දත්කල්හි රූපය පිරිසිඳ දැනගත්තා වෙනවා. යමෙක් රූපය පිරිසිඳ දත්තොත් කබලින්ක ආහාරය පිරිසිඳ දත්තොත් යම් සංයෝජනයකින් බැඳුණු කෙනා කාම ලෝකයට එනං ඒ සංයෝජනය යට නැති වෙනවා. රූපය පිරිසිඳ දකින්නකොට අනාගාමී වෙනවා කියලා පෙන්වනවා. ඒක රහත්ුන් නැහැ. ඊට පස්සේ බුදුහාමර පෙන්වනවා වේදනාව හෝ සිත හෝ ධර්මය හෝ කියන්නේ මේ ධර්මතා තුලින් එකක් පිරිසිදු දත්තාම රහත්. නාම ධර්ම පිරිසිදු දකින්න පුළුවන් නේ එතකොට. අපි දැන් ඕරම් භාගයේ සංයෝජන තබල කෙලිම උද්දම් භාගයේ සංයෝජන හිඳින්න යනවා. ඕරම් භාගයේ සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද එහෙමම තියෙද්දි ඒව නැති නොකොට උද්දම් භාගයේ සංයෝජන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියපු ටික හිඳින්න යනවා වගේ තමයි රූපය අතහැරලා නාමයේ මේ නිවන සාත් කරන්න හදනවා කියන එක. පුළුවන්ද? ඉනි වගේ බිම ඉඳන් නගින්න නැතුව කෙලිම උඩ තනලා උඩ ඉඳන් වහින්න හදනවා වගේ එකක් කරන්න යන්නේ අපි. ඉතින් එහෙමනම් ඉනිමගක් ඕනේ නැහනේ. උඩ පැනලා හදලා දැන් යන්න ඕන නම් ඉනිමගක් ඕනේද? ඕනේ ඒ හින්දා ඒකයි බුදුහාමුදුරුවෝ සූත්‍ර 20 ගාණක් කියනවා. මට ඒක දැන් මතක නැහැ. ඒ 20 ගාණෙන් පෙන්වන හොඳ කරුණු ටිකක්. යමේ කායානුපස්සනාව නොදන්නේ නම් ඒ නිවන නොදන්නේ වෙයි. කායානුපස්සනාව නොදැක්කොත් නිවන නොදැක්කේ වෙයි. කායානුපස්සනාව දැන නොගන්නේ නිවන දැන නොගන්නේ වෙයි. කායානුපස්සනාව නොවඩන ලද්දේ නිවන නොවඩන්නේ වෙයි. කායානුපස්සනාව නොවලඳන්නේ නිවන නොවලඳන්නේ වෙයි. කායානුපස්සනාව පිරිසිඳ නොදන්නේ නිවන පිරිසිඳ නොදන්නේ වෙයි. සූත්‍ර 20 ගාණක්. එක දිගටම කායानुපස්සනාව කායानुපස්සනාව කියලා මේ ටික පෙන්නලා පෙන්නලා පෙන්නලා මේ ටික නෑ කියන්නේ නිවර නෑ මේ ටික නෑ කියන්නේ නිවර නෑ මේ ටික නෑ කියන්නේ නිවර නෑ මොකද ඊට පස්සේ එන්නන කායानुපස්සනාව වැඩුවොත් රහත් නොවුනත් අනාගාමීවත් වෙයි නමුත් වේදනාවපස්සනාව වැඩුවොත් අනාගාමී වෙන්නේ නැහැ ඉස්සර වෙලා වේදනාවපස්සනාව වැඩුවොත් කියන එක නෙමෙයි වේදනාවපස්සනාව වඩන්න පුළුවන් මේ රූපයේ එක්ක රූපයේ අනුවගිය කෙලෙස් හිඳින්නේ නැතුව නාමය කරන් නාමය අවබෝධ කරගන්න කිව්වා. එහෙමයි අපිට ගන්න වෙන්නේ. රූපය අනුවගිය කෙලෙස් හිඳින්නේ නැතුව අපි නාමය අවබෝධ කරගන්න ගියොත් වෙන්නේ නැහැ. හැබැයි කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. රූපයේ බොහොම අඩු සංයෝජනයක් තියෙන බොහොම ඉක්මනට රූපය පිරිසිඳක්මට ගිහිල්ලා නාමය වේගයෙන් ප්‍රකට වෙන තැනක් වෙයි. හැබැයි එතකොට අමතක කරන්න එපා ඒ ඉක්මනට අනාගම් වෙච්චයි. <laughs> කියන එක. ඒ වගේ උද්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියලා පුද්ගලයා බෙදන්නේ ඒ නිසා. ඒක ඉතින් අපි අපිට හරියන්නේ නැහැ. මොකද මේක ක්‍රමානුකූලව යන්නට ඕනේ නිසා. එතකොට හැම වෙලාවෙම සතර සතිපට්ඨානෙම නිවනට පැනෙන්නේ ඒකයි. අපි හිතාගෙන ඉන්නේ සතර සතිපට්ඨානෙන් සතර සතිපට්ඨානෙම අනිවාර්යෙන් වඩන්න ඕනේ නෑ. එකක් වැඩුවා නම් ඇති කියලා වේදනුපසනාව වේදනුපසනාව චිත්තානුපසනාව චිත්තානුපසනාව විතරක් කියලානේ. එහෙම බෑ. බුදුරජාන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මේ සතර සතිපට්ඨානෙ යමෙක් අඩුම ගානේ දවස් 7 ඉඳලා 7 අවුරුදු දක්වා වඩන්නේ නම් එයා අනාගාමී හෝ රහත් වෙනවමයි. එකක් විතරක් වඩනවා නම් කියලා පෙන්වලා තියෙනවා. හතර සතිපට්ඨානෙ වඩන්නේ හතර කියනකොට හතරම මිසක එකක් කිව්වට හතරම වෙන්නේ නැහැ. හැබැයි ඔක ඒ කිව්වේ දැන් මේ රූපය අනුව විතරක් විදර්ශනා කර කර ඉඳලා එයාට රූපය අනුව ගිය වේදනාව ගැන ඒ වේදනාව අනුව ගිය හිත ගැන දන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. අපි ඕක වෙන වෙනම දැක්කහම දකින්න එකයි වැරදි. එක් අරමුණක් අරමුණු කරනකොට රූපයත් ඒක විදින බවත් ඒ රූපයයි වේදනාවයි අනුවගේ සිතත් මේ කියන ධර්මතා පොලිමට තියෙනවා. ඒකට මේවා එකින් එකට එකින් එකට අවබෝධ වෙගෙන එන්න ඕනේ නුවණ. උඩට. අපි ඒකෙන් කිව්වේ මේ කය කෙරෙහි රූපය පැත්තෙම හිටියට හරියන්නේත් නැහැ. රූපය ගැන නොබල නාමය පැත්තේ හිටියට හරියන්නේත් නැහැ. සංයෝජනේ තියෙන තැන ඉඳලා මෙන්න ඕනේ. වරම් භාග්‍ය සංයෝජනේ කිව්වේ ඒක මේ රූපයේ ඉඳලා උඩට එන්න ඕනේ. එතකොට ওই විදිහට කෙනෙකුට එහෙම බලන්න පුළුවන් එක ක්‍රමයකට ඊට පස්සේ මං කිව්වා මතක් කළා තව තියෙනවා ඉස්සර වෙලා විදර්ශනාව මුල් කරගන්න නැතුව සමතකමටහනක් ඉදිරිපත් කරගන්න. මොකද අපි කියමු රැකියාවට යන බව නිසා හෝ නැත්තම් අවිවේකී බව නිසා සිවුම් සිවුම් ආකාරයට කරුණු මෙනෙහි කරන්න බැයි ඒ වෙලාවේදී අලුතෙන් රාග දේශ මොහ ඇති නොවෙන්නත් හිතේ සමාධිය වැඩෙන්නත් විවේක වේලාවට ඇත්ත බලාගන්න විදිහට සිහිය නුවණ දියුණු වෙන විදිය උපායක ඉන්නවා දැනට. ඒකයි ඒ කරන්නේ. විදර්ශනාව ඇති කරගන්න විවේක වේලාවක් එනකන් උපායශීලී වෙලා මේ ඉන්නේ දැන්. අලුතෙන් කෙලෙස් එන්න දෙන්නෙත් නැහැ. ඊන කෙලෙසුත් නෝ මේ උඩට මතුවෙන්න තියෙන ස්වභාවය නැති කරලා නැති කරන මේ සැහැල්ලු කමටහනක ඉන්නවා හැම වෙලාවෙම මොකද කියුම්ව ගැඹුරින් හැම අරමුණක්ම විදර්ශනා කරන්න අමාරු පරිසරය තුල. ඒකට ඉඩ හම්බ වෙච්ච වෙලාවක හෝ ඒක කරනවා. ඉතින් මේ දර්ශනය මෙනෙහි කරන්ද ඉඩ හම්බ වෙනකක් බස් එකක යනකොට නැතිනම් වැඩක් කටයුතු මොකක් හරි කරනකොට ගොඩක් බයින සීල සත්‍ය නිදුක්ඛය නිරෝධය සූපත්‍යව සීල සත්‍ය නිදුක්ඛය නිරෝධය සූපත්‍යව කිය කියවත් ඉන්නේ. එපමණකම මෛත්‍රී කමට. ඒක එපමණකම තිතරක් ඉන්නේ. එපමණකම නීවරණ උපදින්නේ නැහැ. එපමණකම නීවරණ යට කරනවා. එපමණකම සිල්වත් බව. එපමණකම ඉන්ද්‍රිය සංවරය. ඈ එපමණකම සසරට බය දන්න බව. එපමණකම ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ඉන්නේ. මොකද මේ දර්ශනයක් නිසානේ මේ කරන්නේ මෙයා. ඔය ටික විතරක් කර කර හිටියත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. මොකද මේ ටිකෙන් දැන් දවස පුරාම වේගෙන් සිතුවිලි පහළ වෙන ගතිය නැති වෙනවා. දැන් අපි ලෝකෙම නේ ඉන්නේ. මේ වගේ එකක් නෑ. ඉතින් මේ නේ නේ නේ නේ නේ නේ සිතුවිලි වලට කියනවා කියලා කියලා කියලා කියලා කියලා කියලා ඒවටම ඔන්න මොන හරි දෙයක් ආපුවම හිතෙන්ම අදහසක් ගන්නවා. ඒකටම හිතෙන්ම උත්තරයක් දෙනවා. නෑ නෑ ඒක හරියන්නේ අපි මෙහෙම කරුවොත් නෑ හිතන්නේ. නෑ නෑ ඒක හරියන්නේ මෙහෙම කරමු. මේ හිතෙන්ම හිතෙන්ම හිතෙන්ම හිතෙන්ම හිතෙන්ම මුළු ලෝකෙම ගොඩහාගෙන ඉන්නේ අපි හිතේ. හොඳට හිතගෙන පොඩ්ඩක් චිත්තංගපසනව අවධානය කරලා බලන්න තමන්ගේ හිත එක්ක තමන් කොච්චර කටයුතු කරයිද කියන්නේ. හොඳට සිහි කරලා බලන්න කවුද මේ කියන්නේ කියලා. මොන තරම් දේවල් යෝජනා කරයිද කියලා. හොඳ කතන්දර අහන්න පුළුවන්. ඔව්. සිහි කරුවාම පුදුම දේවල් හිතෙන් හිතෙන් හිතෙන් හිතෙන් කියන්නේ. යමක් කරන්න කියන්නේ හිතන. නෑ නෑ ඒක හරි නෑ ඒක මෙහෙම කරමු. කියලා ඒ එයාම යෝජනා ඉදිරිපත් කරනවා. එයා මේව ස්ථිර කරනවා. අපෝ එයාම යෝජනා කරනවා. අපිට හරියට කව ගෑයි කියනවා කරනවා මේක නොදන්න නොදැනෙන්න නොදැනෙන්න නොතකින්න නොදකින්න මොහොය වැඩි. මේ මේ වෙන සිද්ධිය වැඩි. මේක නිකමට හරි තේරෙනවා නම් දකින්න දකින්න මෙයාගේ වේගය අඩු වෙනවා. ඒ අඩු වීමම සමතය කියන්නේ. නිකමට ඕනනම් ගිහිල්ලා පොඩ්ඩක් විකට පැත්තක සිහිය තබාගෙන සම්පූර්ණ සිහිය આવොත් ඒ වෙලාවට එන්නේ නැහැ. හැංගිලා ඉන්නේ. අද 100න් වගේ බලාගෙන ඉන්න මේ දිහා. එතකොට ඇත්තට පේන කරන යෝජනා එහෙම තරහ වෙන ඒවා ඒකයි දැන් අපි මහා නපුරු ස්වාමීන් හම්බුණා වගේ එකක් වෙලා තියෙනවා. අතෙන්ට යන්න කියන එතකොට යනවා. දැන් බෑ මෙතන කම්මැලි වගේ කියනවා. කිව්වම ආයෙත් වෙනවා. ආයෙත් දැන් ටිකක් නාගෙන ඉන්නකො කියනවා. කියන කියන කියන කියන කියන කියන එක කරමින් තමයි දවස පුරාම වැඳගෙන මේ ඉන්නේ. ඒ ස්වභාවය. එතකොට මේ මොකද්ද අපි තව කතා කරන්න තියෙන්නේ ඔව් සමාධි ඇත්තටම පුළුවන් ලෞකික සම්මාදිට්ඨිය කියන කරුණ සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන කරුණ දෙකට බෙදෙන්නේ දැන් මේ දුක දන්නේත් නැහැ, දුක ඇතිවීම දන්නේත් නැහැ, නැතිවීම දන්නේත් නැහැ, නැති කරන මඟ දන්නේත් නැහැ. නමුත් මේ මම මේ මගේ ඥාති හිතයිසින් මේ මිනිස්සු මේ සත්තු කියලා මේ ලෝකේ තියෙන දර්ශනයක් තමයි මෙයාට තියෙන්නේ. සත්පුද්ගලාත්ම භාවය මේ තුල වුණාට මෙයාට මෙයාගේ සිතුවිලි රළු නැහැ. බොහොම දැහැමි. ලෝකේ තුල අනේ අනේ මේ මිනිස්සයාට හරි පව් මේ මිනිස්සට උපකාරයක් කරන්න ඕනේ. අනේ මේ මිනිස්යාට බඩගින්න වෙන්නේ කන්න මොන හරි ටිකක් දෙන්නට ඕනේ කියලා මේ වගේ මනුස්සකම මත ඒ සත්පුද්ගල ආත්ම භාවයේ මත බොහොම නිවිච්ච දැහැමි සිතුවිලි එනවා අනේ මම කෙනෙක් එක තරහ ගන්න හොඳ නැහැ මට කවුරු හරි බැන්නොත් මං කැමති නැහැනේ ඒ වගේ තව කෙනෙකුට බයිනකොට තියා කැමති නැහැනේ එහෙනම් මං කෙනෙකුට බයින්න හොඳ නැහැ කියලා මේ වගේ අව්‍යාපාද සිතුවිලි එනවා මං ඕනෑවට වඩා කැමැත්ත ලෝකේ ඕ තණ්හා කරන එකත් හොඳ ධර්මයක් නෙමෙයි. ඈ ඕනෑවට වඩා ඕනම දෙයකට තණ්හා කරන්න හොඳ නෑ. ඒක නෙක්කම් විතරකත් වෙනවා. එතකොට මේ සීල සත්‍ය දුක් වේවා කියලා ඒ මත්තම කිසි දැන් මේ වගේ දර්ශනයක් නැතුව ඒත් මෙත් සිත වඩනවා. අව්‍යාපාද විතරකත් පහළ වෙනවා. දැන් මේකට කියන්නේ නෝ මොකද ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකේ තුල සත්පුද්ගල ආත්ම භාවයේ තුල ඇත්තටම නිවැරදි දැකීමක්. මොකද්ද? මෙහෙම කළොත් ඇත්තටම නැවතත් හොඳ ආත්ම භාවයක් ලබන්න පුළුවන්. නැත්තම් මෙයාට යහපතක් වෙනවා මටත් යහපතක් වෙනවා. මේ වගේ වැරදි දේ කළොත් ඇත්තටම දුක් විඳින්න වෙනවා. කියලා මෙයාට කර්මඵල දෙහිම පිළිබඳ හොඳ නුවණක් තියෙනවා. මේකට කියන සම්මා දිට්ඨි කියලා ඒලක ලෞකිකයි. ඒකත් ලෝකෝත්තර සම්මා දිට්ඨියේදී මේ පුද්ගල භාවය අතහැරෙනකයි වෙන්නේ. මේ ඇස කියන්නේ ජරාව, ව්‍යාධි, ශෝක, මරණ, පරිදේව, දුක්ඛ ස්වභාව කොට ඇති ධර්මතාවයක් නේද? මේ කන, දිව, නාසය, ශරීර මේ හැම දෙයක්ම පුද්ගල භාවයේ ඉක්මෙච්ච මේ ලෝකයේ අතහැරන මට්ටමේ දර්ශනයකින් තමයි මෙයාට පේන්නේ අරමුණු වෙන්නේ. මේ දුක් වූ ස්කන්ධයගේ පැවැත්මක් තියෙනවා. අපි කියමුකෝ දැන්. තව කෙනෙක් අපි පුද්ගලයෙක් කියලා දැකපු තැන මෙයා දකින්නේ එතනද මේ ඇහැ කන දිව නාසය ශරීරේ ජරා මරණ ශෝක පරිදේවයෙන් යුක්තයි. නොබුන ආහාර නිසා ඇති වෙලා තියෙන්නේ. ඒ දුක් වූ ස්කන්ධ ටික නොදන්න නිසා එතන ඒ ස්කන්ධ ටික මම කියන අදහස ඇති වෙලා නේද එතන. එතන දකින්න දුකයි දුක්ඛ සමුදයයි. ඒ නිසා මේ ස්කන්ධ නැවත නැවත ඇති වෙනවා නේද? එතන යම් විලාවක ඒ ස්කන්ධ ටික දුකයි කියන නුවණ උතන ඇතිනොත් උතන එතන මම කියන අදහස නැහැ. එහෙම වුණොත් එතන ওই ස්කන්ධ ටික ආයේ උපදින්නේ නැහැ නේද? ඈ? අරසත්තනම් පරපුග්ගලාන. කියලා අපි විහාර කරන තැන ගැහැර කයනොත් ඥාන දර්ශනය ලබනවා. චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන්. මෙතන ඒ වගේම නේද එහෙනම් මෙතන. අජත්තම බහිද්දව අජත්ත බහිද්දව දෙකටම ගන්න මේ ඥාන කරසන. ඒක ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එකේ වෙනස ඕකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන්නේ මේ දුක මේ දුක ඇති වෙන්නේ මෙහෙම මේ දුක නැති වෙන්නේ මෙහෙම නැති කරන්නේ මෙහෙම කියලා චතුරාර්ය සත්‍ය මුල් වෙලා ලෞකික සම්මාදිට්ඨිය සත්පුද්ගල ආත්ම භාවයේ තුල ඉඳගෙන කරන මෙලොවක් ඇත පරලොවක් ඇත කරන කුසල කර්මයන්ගේ විපාක ඇත අකුසල කර්මයන්ගේ විපාක ඇත මවට පියාට කළ දේ විපාක ඇත කියලා මෙන්න මේ වගේ හොඳ නරක දන්නා නුවණකින් කටයුතු කරන මිනිසෙක් ඇටි ශ්‍රේෂ්ඨ මිනිසෙක් යහපත් මිනිසෙක් මෙතන manussත්වයේ ඉක්ම වූ මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය මනුස්ස භාවයට වඩා වැඩි ආර්ය භාවය ඇති කිරීමට සමත් නුවණ මෙතන මනුස්ස ජාතිය කටයුතු කරනවා අතන ආර්ය ජාතිය ඇති වෙන්නට කටයුතු කරනවා. එතන එළඹ සිටපු දවසට මෙයාට මිනිසෙක් කියන්නත් බෑ, මෙයාට දෙවියෙක් කියන්නත් බෑ, මෙයාට බ්‍රහ්මෙක් කියන්නත් බෑ, මාරෙක් කියන්නත් බෑ. මෙයාට අපි මිනිසයා කියලා මේ රූපේ බලාගෙන කිව්වට එතෙන්ට එහෙම ධර්මතාවයක් නැහැ. අපි රහතන් වහන්සේ කියලා පරිහරණය කරන රූපයේ රහතන් වහන්සේට නැහැ. අපි රහතන් වහන්සේ කියලා පනවන වේදනා සංඥා සංකාර විඥානේ එතෙන්ට නැහැ. අපි මෙහි පනවන්නේ එහෙම ධර්මතාවය. මෙහෙම බලනකොට මේ හැට සාපේක්ෂව මේ රූපේ බාහිරයිනේ. ඒ රූපේ බාහිරයි වගේ තමයි මේ හැට සාපේක්ෂව මේ රූපියත් බාහිරමයි. අපි අද ආධ්‍යාත්මික කියන්නේ මේ බාහිරෙමයි තාම ඉන්නේ. අපි ආධ්‍යාත්මිකට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ දැන් මේ ඇහෙන් බලනකොට මේ මේක රූපයක් නේ. ඇහැට පේනවද අභ්‍යන්තර දෙයක්? ඇහැට පේන බාහිර රූපයක් නේ. ඉතින් මේ රූපියත් බාහිර මේ රූපේ. මේ බාහිර. මේක සත්‍ය නේද? මේක මේ මේ ධර්මතාවය මේ ධර්මතාවය වෙනසක් නෑ රාතන. මේක තමයි කියන්නේ මේක බාහිර දෙයක්. මේ මේකට මම කියන්න පුළුවන් මේක. කියන්නේ මගේ ජීවිතය කියලා අපි මේක පනවන්නේ නෑනේ. එතකොට මේක බාහිර ඒ වගේ මේකත් බාහිර වුණා. ඒක මේ දුකෙන් මිදුණා කියන්නේ දිවි අතීතාවක්ම ජීවිතේම දුකෙන් මිදුණා කියන්නේ මේ ආයතන ටික තමන්ගේ වෙන්නේ නැහැ. ඉතින්මයි අපි මේ මේ දකින්න දෙයට සාපේක්ෂව මේකට මම කියන්නේ. දකින් දර්ශනේ බාහිර අරමුණයි කියන එක අපිට සාත් නොවෙන්නේ අපේ සිහිය මෙහෙ තියෙන නිසා. සිහිය වැඩෙනවා කියන්නේ මේ අපිට භවංග මට්ටම අර්පණා කියන මට්ටම කෙනකොට මේ ඇහැට ඔබට ගිය දවසට සිහිය. දැන් ඇහෙන් පිටට අපේ සිහිය තියෙනවා. ඇහැට ඔබට අපේ සිහිය වැඩුණු දවසට ඇහැ බාහිර. මේ කය බාහිර එකක් වෙනවා. එදාට මේ බාහිර මේ රූපය පරිහරණය කරනවා වගේ මේ රූපය පරිහරණය ඕන වෙලාවට මේ මේ රූපය ඕනනම් නොබලා ඉන්න පුළුවන් මෙහෙම ඇස් දෙක වහගෙන ඕනනම් බලන්නත් පුළුවන් මේකත් එහෙම ඕනනම් අරමුණු කරන්නත් පුළුවන් ඕනනම් නොකරන්නත් ඒකයි වෙනසක් එහෙම නැහැ විමුක්තිය අකෝපියයි ඒක විමුක්තිය කිව්වේ ඒකයි මේ එතනද පෙන්වන්නේ අකුප්පා චේතෝ විමුක්තිය ඒ සලායතන නිරෝධයේ ඒ නිවන දැකපු දර්ශනය ආය කෝප්‍ය වෙන්නේ නැහැ නැති වෙන්නේ සලායතන නිරෝධ එතකොට මේ බොරුවට අපි බොරුව නෙමෙයි අපි කැමැත්තෙන් දුක් විඳින්නේ බොහොම මනහත්. කියන්නේ දුක් නැති වෙන්න හැම කියොත් ඉවරයි අපේ. බුදුරජාණන් ඒකයි දේශනා කරන්නේ ලෝකයා යමක් සැපයි කියයි නම් ආර්යෝ ඒක දුකක් කියනවා. ආර්යෝ යමක් සැපයි කියයි නම් ලෝකයට ඒක දුකක් කියනවා. ලෝකයේ ඔක්කොම ඇහැකර දිවනාසය ශරීරේ සැපයි කියනවා. බුද්ධ ආදී උත්තමයෝ කියන්නේ මේක ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස මේක දුකයි කියනවා. බුද්ධ ආදී උත්මය සැපයි කියන්නේ මේක නැති බව ලෝකෙට ඒක නැති බව දුක වෙනවා. ලෝකියා සැපයි කියන්නේ මේක ඇති බව බුද්ධ ආදී උත්මය ඒක දුකයි කියනවා. හරියට 7යි 15යි වගේ ඉතින් දෙකක්. ඒ හින්දායි කෙනෙක් මහාන වෙන්න එහෙම යනකොට කවුරු කැමති නැත්තේ අන්තරනවා එපා කියනවා නේද මොකද ඥාන දර්ශනේ වෙනස් නිරෝධයේ කරුණු දෙකක් තියෙනවා නිරෝධ සංඥාව සහ නිරෝධ සමාපත්තිය කියලා කරුණු දෙකක් මේ ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ධර්මතා හයේම ප්‍රත්‍ය ඒ කියන්නේ නැවත නොහට ගන්න බව අරමුණු කළා. දැන් තණ්හාව නැතිවීම මේ ආයතනේ නොහට ගන්න බව අරමුණු කළා එකම ආයතනයක්වත් නැති ඥාන දර්ශනයෙන් ඉන්න පුළුවන් මේකට කියනවා නිරෝධ සංඥාව කියලා. නිවන සංඥා කරගෙන ඉන්න පුළුවන්. මේකට කියන නිරෝධ සංඥාව කියලා. එතකොට නිවන අරමුණු කරන ඒ හිතේද Nirodhe බලලා සිත් නූපදවන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට කියන මේ Nirodha Samapatti කියලා. ඔව්. Nirodha සංඥාව සහ සංඥා Nirodhe. Nirodha සංඥාව කියලා කිව්වේ නිවන අරමුණු කරනවා හිතෙන්. ඒකට කියන ඵලසිත කියලා. අරිහත් ඵලසිත කියන්නේ නිවන අරමුණු කරන සිතට. නෑ නෑ එන්නේ නරමුණ නෙමෙයි. ඔන්න උතන අපි ආයෙත් පරණ දර්ශනේ. <laughs> එනේ නරමුණේ බලන එක නෙමෙයි. දැන් මේ ආයතන හයම නූපදිනවයි කියන දර්ශනයක් අපිට හම්බ වෙනව නේද? ඒ කියන්නේ අපි කියමුකෝ දැන් මහානේ අලුතෙන් තෙලුත් කිරෙත් නොදැම්මොත් කියන එකක් ගෙවුනහම නිවුණ කියන අදහසින් අපිට ඒතන හිතට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ ආයතන හයම නිරුද්ධ වුණාම අවතින ස්වභාවය හොඳට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට මේ මුකුත් අහුවෙලා නැහැ මේ මනසට. ඒ කියන්නේ මේ තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය අරමුණු කරන්න පුළුවන්. එතකොට අයි මුකුත්ම අහුවෙලා නැහැ ඒක. මේ උපදින උපදින එකක නැතිවීම බලනවා එහෙම නෙමෙයි. එතකොට මේ ආය සංකතය තුල ඉන්නවනේ. ඇති වෙන දෙක නැති වෙන බලන එක ඉන්නවනේ. ඇති වෙන දෙයක නැති වෙන බව නෙමෙයි ඇති වෙන බව නැති වෙන ධර්මතාවය අරමුණු කරන්න පුළුවන් මෙතන. ඔව් එහෙම තමයි. ඇති වෙන බව නැති කරන එක අරමුණු කරන්න පුළුවන්. එකම සිතක් විතරයි දැන් මෙතන තියෙන්නේ. ඒ හිතට අරමුණු වෙලා තියෙන්නේ අරියත් ඵලසිත විතරයි. ඒ ඵලසිතට අරමුණු වෙලා තියෙන්නේ අසංකත ධාතුව. ඒ කියන්නේ දුකේ නිරෝධ ස්වභාවය අරමුණු වෙලා තියෙන්නේ. ඔය දැන් ප්‍රශ්නේ තියෙන්නේ කකුල හිරි වටනහම කොහොමද කියන එක කියලා දෙන්න බෑනේ. ඒ වගේ සිද්ධියක් ඉඳන් මේක මේ තේරෙන්නේ නැත්තේ. එතකොට මේ එහෙම අරමුණු කරන්න පුළුවන්. අපි නිකන් මම ඔකට 100ට 100ක් සාර්ථක නැහැ. යම් පමණකට සාර්ථකයි පොඩි උපමාවක් කියන උපමාව අනුව උපමෙය බලාගන්න මේකත් රළු වැඩි උපමාව. මම මේ කියන්න හදන උපමාව රළු වැඩි. ඒ මේකත් වල සිවුම් ධර්මතාවයක් වෙන්නේ. අපි නිකමට මොහොදායනට ගිහිල්ලා ගොඩබිම චුට්ටක්වත් නොපෙනෙන විදිහට හොඳට මුහුද දිහා බලාගෙන ඉන්නවා කියන්නකො. දැන් හිතෙන් අරමුණු වෙලා තියෙන සම්පූර්ණ මුහුද හිතෙන් මුකුත් දන්නේ නැහැ, ශරීරේවත් පොළොවවත් දන්නේ නැහැ. කයට මේ පොළොව කියලා තේරෙන්නේත් නැහැ. ඒ හින්දා දැන් අපි පොළොවේ ඉන්නවා පොළොව යන සංඥා නැතුව. දැන් මුහුද අයිනට ගිහිල්ලා හිතෙන් සම්පූර්ණ වතුර දිහා බලාගෙන ඉන්නවා. දැන් වතුර විතරයි තියෙන්නේ පොළොව යන හැඟීමක්වත් සංඥාවක්වත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔන්න හිතට අසු වෙලා තියෙන්නේ වතුර. කයට දන්නේත් නෑ පොළොව කියලා. හිතයි කයයි දෙකෙන්ම දැන් පොළොව දන්නේ දැනගන්න පුළුවන් එකම හිත අරමුණු වෙලා තියෙන්නේ මුහුදට වුණොත් එයා දැන් පොළොව යන සංඥාවක් නැතුව එතන ඉන්නවනේ. ඒ වෙලාවේදී. සිහි වෙන්නේ මුකුත් නැහැනේ. ඒ වෙලාවේ සංඥාව කියන්නේ පොළොව කියන හැඳිනීමක් නැහැ දැන්. මේක මේක පේන බවට කියනවා වටාපත පිළිබඳ සංඥාව කියලා. ඒ වගේ පොළොව යන සංඥාවක්. ඒ කියන්නේ අදහසක් නෙමෙයි පෙනෙන බවක්වත් නැතුව ඉන්නෝනේ දැන්. ඒක මම කියන්නේ මේ උපමාව බොහෝ විටක රළුය. එතකොට මේ වගේ නමුත් දැන් පොළොවේ ඉඳගෙන පොළොව දන්නේ නැතුව ඉන්නෝනේ. ඒ වගේ සංකත ධාතුවම ඇසුරු කරගෙන උපදින හිතෙන් අසංකතය අරමුණු කරගන්න ඉන්න පුළුවන්. අසංකතය අරමුණු කරන සිත තාම ඉපදලා තියෙන සංකත ධාතුව තුල. නමුත් සංකත ධාතුව තුල අරමුණු වෙලා තියෙන අසංකතය. මේ දුක නූපදින බව අරමුණු වෙලා තියෙන්නේ. ආයි කිසිම දෙයක් අහු වෙලා නැහැ සංගතය තුල මේ හිතට. මොකද හිතින් අරමුණු වෙලා තියෙන අසංගතය ඒ හින්දා හිත දන්නේ නැහැ. හිත උපද්දපු චෛත්‍යික දන්නේ නැහැ මේ මේක සංගතයක. තේරෙන්නේ? මෙන්න මෙහෙම තැනකින් කට කියන නිරෝධ සංඥාව කියලා. අසංගත ධාතුව අරමුණු කරන මේ අසංකත ධාතුව අරමුණු කරන ඒ හිතේද සත්‍ය නිරෝධය බැලුවොත් සත්‍ය නිරෝධය අසංකත ධාතුව අතහැරලා අසංකත ධාතුව අරමුණු කරන්න උපන්න හිතේද නිරෝධය සිහි කළොත් අන්න ඔතනදී ඔය කියපු එක වෙනවා මේ අතගත දේ නැතිවීමෙන් නැතිවීමට හිත තබලා නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් මේ වෙලාවේදී දැන් සංකත කතාවක් මෙතන ගන්න බෑ මොකද තිබුණු ධර්මයක් තිබුණා නම් ඒක නිරුද්ධ වෙලා වෙන ධර්මයක් ඇති වෙන්න අනුශේවත් තිබුණා නෙමෙයි එතකොට හිත ඉපදීම නතර වෙනවා. එතකොට දැන් දවස් හතක් විතර යනකම්ම මේ ශරීරයේ කියලා දන්නේත් නැහැ. රූපේ නිකම්ම රූපේ හිත මුකුත් නැහැ, වේදනා නැහැ, මුකුත් නැහැ. චිත්ත ධම්මව නිවන් සප විඳිනවා කියලා කියන්නේ. ඒ කාලෙදී දැන් ඔකෙදි තියෙනවා ඉතින් එතෙන්ට සමවදින්න එක එක අදිස්ථාන මේ රූපෙට ඉතින් මොනෝදර කරත්ත ගොඩ ගහලා පිච්චුවත් පිච්චෙන්නේ නැහැ. මේකට කිසි කෙනෙකුට මුකුත් කරන්න බෑ. මේ රූපයට කිසිම දෙයක් මේ ලෝකෙ කිසිම දෙයක් කරන්න බෑ කෙනෙකුට. තව රහතන් වහන්සේ නමකටවත් මුකුත් කරන්න බෑ. මොකද රහතන් වහන්සේ කියන්නේ විඥානයකින් ඇසුරු කරනවා. අතන සත්‍යම අරමුණු කරගෙන තියෙන්නේ. එතකොට දවස් 7කින් පස්සේ නැගිටිනවා. දවස් 7 ඇතුළත ඉතින් ආහාරයක් ලැබුණොත් එහෙමම කරනවා. එතකොට මේක තමයි මේක සම්බන්ධ. අයියර අකුසඳ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සංජීව කියන ඒ කියන්නේ අපේ සරියුත් මහ රහතන් වහන්සේ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ මේ දකුණත් ශ්‍රාවකයන් වහන්සේගේ නම සංජීව. සංජීව කියන නම ලැබුණේ මේ ආමුතුෝ මේ මේ පින්දපාතේ ගිහිල්ලා දාන වළඳලා පාරට ටිකක් එහාට ගහක් මුල ඒ නිරෝධ සමපතිය සමවැදුණා. හමු වැදිලා ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා බැලුවා කය එහෙම තියෙන හෙල්ලුව හෙල්ලුව කතා කරුවා අනේ මේ හාමුදුරුවෝ මෙතනම මැරිලා නේද අපවත් වෙලා නේද කියලා මිනිස්සු මොකද කරන්නේ මේ දර ගොඩා ගෙනලා දාලා දාලා දාලා මේ ගිනි තිබ්බා. ගිනි තියලා මිනිස්සු ගියා. ගියාට පස්සේ දවස් 7කින් පස්සේ හාමුදුරුවෝ නැගිට හැමතැනම අලු. ඊට පස්සේ අලු ගසා දාලා නැගිටලා යනකොට මිනිස්සු දැක්ක ගිනි තියපු හාමුදුරුවෝ පාරේ යනවා. ඒ පාර මිනිස්සු බය වෙලා සංජීව සංජීව නැවත ඉපදිලා නැවත ඉපදිලා කියලා කියන්න ගත්තා. ඒ හින්දා තමයි සංජීව කියන නම හම්බුනේ. ඉතින් අදට වුණත් නිරෝධ සමාපත්තියට සමවැදුණොත් කෙනෙක් එන්නමයි මේ එතකොට නිරෝධ සමාපත්තියට සමවදින්න නම් අලසිතද නිරුද්ධ වෙනවා. ඒ වගේ තත්යකට ඉච්ඡර සැප විඳින්න පුළුවන් දාසනයක් මේක. හරිද? ඒ දවස් හත ඇතුළේ කිසියම් දුකක් එහෙම මුකුත් ඊට පස්සේ ආපහු නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටත් මේ ලෝකයට එහෙම නැමිලා නෙමෙයි මේ මනස තියෙන නිවනටම නැමිලා නිවනටම බර වෙලා මේ මනස ඇඟිල්ලෙන් පවතින විවේකයටම නැමිලා තියෙන ලෝකේ යමක් පින්දපාති හොයාගන්න හරි ගියා නම් විවේක මනසින්ම යන්නේ ආපහු විවේකයට නැගිටිනවා ඒ දවසේ විතරයි. එදා දවසේ ආහාරයක් ලැබුණ නැත්නම් මේ ශරීරයේ පෙන්වන්නේ ගබඩා වල ජීවිතය පවත්වන්න පුළුවන් තරමට ගබඩා කරන්න පුළුවන් දවස් හතකටයි කියන්නේ. ඊට පස්සේ එතනින් එහාට මුකුත් වතුර ටිකක්වත් නොලැබුණා. මොනවාම හරි සුත්තක් තිබුණොත් අවතින්නේ. වතුරක් තිබුණොත් ඊට වඩා පුළුවන්. ගැටලුවක් මොකද දැන් අපි කියමුකෝ මේ උපරිම සැප විඳින්න ජීවිතේ. ඒ කියන්නේ මේ කය පරි දැන් දැක්කම මේක ගිනි ගොඩ ඒ කියන්නේ පෙර ජීවිතේ හම්බෙච්ච එකේ ඒ ගින්න චුට්ටක් කරතිවත් ගින්නමනේ. මේ ඇහැ කන දිවන එතෙන්ට එච්චරටම ප්‍රකටයි මේක දුක කියන්නේ. මේකේ ඒ කියන්නේ දැන් අපි හිතාගෙන රාග දේශ මොහ නැති බව මේ කියන්නේ නැත්තම් සැපයි කියන එක නේ හිතන්නේ අපි. රාගදේශ නැති බව කියලා කියන්නේ ගින්නට පෙට්‍රෝල් දාලා රාගදේශ මොහ කියන්නේ ගින්නකට පෙට්‍රෝල් දානවා වගේ එකක්. ඒ නිසා තව ඇවිලෙන. පෙට්‍රෝල් වගේ දෙයක් නොදැම්මත් දැන් අර ටිකෙන් හටගත්ත ගින්නේ ටිකක් හරි තියෙනවා වගේ තමයි මේක. මේ ටිකත් එතකොට මේ ස්කන්ධ පරිහරණයේ දුකත් බහ තබන්න පුළුවන් තාවකාලික. එහෙම සමහරට වෙන්න පුළුවන් නේද? මොකද අර ඒකට හේතු වෙනවා දරිත් මහරහතන් වහන්සේත් එහෙම මහකාශ්‍යප මහරහතන් වහන්සේත් එහෙමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිට්ටොත් නැගිට්ට මහරහතන් වහන්සේ නමකට එදා දවසේ දාන කෙනෙකුට දී ගන්න පුළුවන් වුණා. ඒකේ විපාකය මේ ජීවිතේ මේ කියන්නේ මුළු ලෝකෙටම ඒ කියන්නේ රටක් කියනවනම් ඒ රටේම ඉන්න අග්‍ර පෝසතක් වෙනවා. ඒ වගේ එදා ඒ ජීවිතේම විපාක ලැබෙනවා. නිරෝධ සමාපatti සම්වැදිලා සම්වාදීම රහතන් වහන්සේ නමකට දන් දුන්නොත් අපි කියමුකෝ දැන් ඔය බුදුහාමර කල්පෙන සමහරු මහා ඇඳ ටිකක්වත් බොන්න නැතු ඉන්න දුප්පත් සමහරු අනුන්ගේ කුඹුර කහානකොට ආන මුළු කුඹුරම රත්තරන් වෙනවා. එතකොට දැන් රජුරෝ මේ කුඹුරේ තියෙන රත්තරන් ගෙන්න ගන්න හදනකොට පටවන පටවනේ අඟුරු වෙනවා. එතකොට එහෙනම් මේ අහවලාගේ රත්තරන් කියලා පටවන්න කියනකොට ඒව රත්තරන්මයි. එතකොට රජුරෝ ඉතින් හිතනවා මට අයිතියක් නැහැ කියලා එයාටම දෙන්න. ඒ වගේ දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, දරිත් මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය සම්වැදි වැඩි නැගිටලා මේ දුගී මිනිස්සු මිනිස්සේ ඉන්න දුගී කල්පත් තියෙන පේජේ තමයි බොහෝ දුරට පින්න පාට යන්නේ. මොකද ඒ අයට චින්තිත කරවන්න දැන් ඕක දැකලා එක සැරයක් සක්‍ර දෙවියෝ කල්පනා කරුවා මිනිස්සු පින් කරගන්නවා අපිටත් පින් ඕනේ කියලා සක්‍ර දෙවියන් ගන් දෙන්න ආවා පරිත් මේ මහකාච මහ රහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. එයා මොකද කරන්නේ මේ ඒ සක්‍රදෙයියෝයි ඒ දෙවඟනොයි දෙවඟනකට කිව්වා සුදම්බුට බොහෝම මහලු වේදයක් මවාගෙන දුකේ ජීවත් වෙන විදිහට රෙදි වෙන අර මැෂින් එකක් මවාගෙන දෙවුල දෙවුල රෙදි කියනවා දැන් මෙයා. එයාගේ බිරිඳ රෙදි නූල් දික් කර කර දෙනවා දැන් මේ මවාන. ඉතින් පින්දපාතේ යද්දී හින්ද මහාකාශ්‍ය මහමුනිති මේවා නුවණින් ආවර්ජන කර කර ඉන්නේ නැහැ දැන්. ඕන දෙයක් තේන්නේ නුවණින් ආවර්ජන කරලා බැලුවොත් තමයි. නිකම්ම පේන්නේ ඊට පස්සේ මෙතන යනකොට මහාකාශ්‍ය මහරහතන් වහන්සේ අනේ මේකත් වඩා දුක්පත් අය ලෝකයක්ද? මේ නේද ලෝ හොඳටම දුක්පත් අය කියලා ඉවරලා මේ කල්පතර පින්දපාතේ යනවා. ඊට පස්සේ මේ දෙවුල දෙවුල කුස්සේ කියන බීය භෝජනේ ගෙනල්ලා පින්දපාත බෙදනකොට මුළු නුවරම සුවඳයි. එතකොට බැලුවා මහකාශ්‍යප මහරහතන් වහන්සේ කොහොමද මේක උනේ කියලා බලනකොට සක්වය. එතකොට අහකට පැන්නක. ඊට පස්සේ කිව්වා අතරන මිනිස්යන්ගේ භෝජනයේත මේ කියන්නේ මේ දුකට පිහිට වෙන එකට අකුල් හෙලන්න එපා කියලා ඔය වගේ අවවාද කරා ඊට පස්සේ එහෙම කරන්න එපා කියලා. අනේ ස්වාමීනි මිනිස්සු දෙතරක් නෙමෙයි අපිටත් සිංහ ඕනේ කියලා සක්‍ර යනවා. ඒ වගේ ආනිසංස තියෙනවා. මොකද ඒකට හේතුව සෞතිකාවේ බොහෝ බලගත දෙවිගොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවලු මේ තුන් දෙනාට සක්‍රයාගේ බලයට වඩා බලයලු. අටදෙවිය රජුරෝ වුණාට අරය පහර යනවා සක්‍රයට අයින් වෙන්න තරම් වෙනවලු. ඉතින් මේක මහත් පීඩාවක්. මේ දාන දුන්නාම ඒකේ ආනිසංසෙන් න්‍යා බලවත් වෙනවා. ඉතින් ඔන්න ඔහම දේවල් දීව ලෝකෙ තිබු රාග දේශ මොහොනේ තියෙන්නේ එතකොට ඉතින් මේ අද වුණත් නිවන් දැක්කොත් මෙන්න මෙතෙන් තමයි එනවා දැන් මම ගොඩක් දුරට දකින එක තමයි ඇත්තටම බුදුහාමුදුරෝ දේශනා කළ ඉමේච සුබද්ද සම්මා විහෙරෙයියොන් අසුඤ්ඤෝ ලෝක අරහත්ති යස සුබද්ද මනාවකට පිළිවෙත් පිළිවෙත් මේ ලෝකෙ කිසි කලක රහතුන් නිසිස් නොවේ කියලා පෙන්වනවා ඇත්තටම අද කාලේ වෙනකොට හොඳට පේන දෙයක් තමයි මනාවකට පිළිවෙත් කිරීමේ අඩුව. හැබැයි පිළිවෙත් කිරීමේ අඩුව කියන්නේ ස්වාමීන් වහන්සේලා නැත්තම් ගිහි උපාසක උපාසිකාවන්ගේ උත්සාහවත් වීමේ අඩුව කියන එක ගැන නෙමෙයි මම කියන්නේ. මේ ධර්මයේ අර්ථය අද හම්බෙලා තියෙන ක්‍රමයේ යම් යම් අඩුපාඩුවක් තියෙනවා කියන එකක් මට පේන්නේ. ඒ කියන්නේ සසර කලකිරෙන ඇත්තටම ඇත්ත ඇති හැටි දැකලා ටික ටික හෝ කෙලස් ගෙවෙන ක්‍රමයක් තියෙනවනම් භවනා නොකලත් බණ අහන අහන වෙලාවට හෝ ගෙවෙන කෙලෙසයක් තිබුණා නම් මෙලහට රහත් වෙන තරම් බණ අහලා නේද? ඇත්තටම එහෙම ධර්මතාවය. ඇයි එහෙම නොවුනේ? මේ බණ අහන එක තුලින් ජීවිතය පිළිබඳ යම් එක මොහොතකට එක පොඩ්ඩක හෝ අවබෝධයක් අපේ ජීවිතේට එකතු වෙනවා. ඒකෙන් දැන් මේ පැය ගානක් හිටියා කියන්නේ මේ පැය ගාන භවනා කෙරුවා වගේ. අපිට ඇත්තටම නිවැරදි දහමක් නම් අපේ ජීවිතේ සැබෑ වෙනසක් චුට්ටක් හරි තේරෙන්න. හිටියට වඩා පොඩ්ඩක් හරි අවබෝධයක් අපේ ජීවිතේ වැඩි වෙන්න ඕනෙමයි. ඊට පස්සේ දෙවෙනි දවසක් ඇහුවොත් මේක තොට තුට්ටක් වැඩි වෙන්න ඕනෙමයි. වෙන භවනාවක් කරන්න බැරනම් මොකද මේ භවනාවක් නිසා. මොකද බුදුරජාණන් වහන්සේ විමුක්ත ආයතන හයක් වෙන්නවනේ. ඒක ආය දහම බෑ කියන්න බෑ. මහණෙනි මේ කෙලෙසුන්ගෙන් නොදුන් මේ නොමිදුණු මනස මිදෙන ක්‍රම හයක් තියෙනවා. පළවෙනි විමුක්ත ආයතනය තමයි බණ අහන අවස්ථාවේදී කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න පුළුවන්. දෙක බණ කෙනෙකුට කියන අවස්ථාවේදී කෙලෙසුන්ගෙන් හිත මිදෙන්න පුළුවන්. ගුණ ඇහුවෙත් නැහැ කිව්වෙත් නැහැ නමුත් Taman දන්න පමණකින් දන්න දහම සජ්ජායනා කර කර ඉන්නේ. එතකොටත් නිදෙන්න පුළුවන්. එහෙමත් නැහැ තව කෙනෙක් ඒකේ අර්ථය නුවණින් මෙනෙහි කර කර ඉන්නේ. මේ මෙහෙමත් කෙලසුන්ගෙන් නිදෙන්න පුළුවන්. මේ මේ ක්‍රම හයක් වෙනවා කෙලසුන්. ආ උත්සාහයෙන් භාවනා කිරීම නිසා කෙලසුන්ගේ හිත නිදෙන්න පුළුවන්. මේ වගේ විමුක්ත ආයතන හයක් වෙනවා. ඉතින් මේ එක විමුක්ත ආයතනයේ බණ කියනවා බණ අහනවා කියන්නේ. එතකොට මේ අවස්ථාවන් වල වුණත් ටික ටික ටික ටික අපි ගන්න කාලේ ඉඳන් අහපු ධන වලින් මම ඒකට දෝෂයක් කියනව නෙමෙයි මම මේ අවංකවම අපිට නිකන් හිතන්නේ ඒ කියන්නේ කවදාවත් මේ ගෞරවයෙන් හෝ එක පහත් කරන්න කියනව නෙමෙයි නමුත් ඇත්තටම මේක වඩා ලොකු හරයක් වුණා වෙන්න ඕනේ කියන එකයි මම කියන්නේ මේ ධර්ම දේශනාව තුළින් දැන් අපි නැත්තම් එක තැනම දුවනවා වගේ සිද්ධියක් වෙලා තියෙනවා අපි සමහර විටක බොහෝ මාතෘන් විතරක් නෙමෙයි අපි ගැනමත් එක්ක මේ කියන්නේ. මේ දැන් තමයි අපිටත් මෙහෙම ටිකක්වත් මේ හිතන්න හම්බෙලා තියෙන්නේ. වෙන්නේ නැතිනම් අපිත් දැන් අවුරුදු ගණන් ඉතින් භවනා කරනෝනේ. ඉතින් අපේ ජීවිතයත් එකම එකම එකම එකම තැනක වගේ. ඉතින් ඒකමයි මේ වගේ තැන් මේවා හිතන්න පෙළඹෙන්න හේතුව. මෙහෙම වෙන්න බෑ නේද මේ ශාසනය? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් පැත්තක් ඇවුලුනා නම් ඒ ඇවුලුන ගින්න ආපහු යන්න සුදුසු නෑ. මෙතන මේ පැත්තේ තියෙන තමන රොඩු පිටගෙන ගින්න මෙහාට ආවහම මේ ගින්න ආයේ මෙහාට එන්නේ නැහැ. ඒ පිච්චිලානේ. ඒ වගේ මේ නිවැරදි ධහම නම් යම් මාර්ගයක යම් කෙලෙසියක් දැවුනොත් ඒ කෙලෙසිය ආයේ ලියලන්නේ නැහැ කියන්නේ. ඉතින් අපි මේ කර ඇත්තටම කරපු දේ ලෝකෝත්තර මාර්ගයක් එහෙම වුණා නම් අපි යම් දෙගෙන ඉන්නකොට යම් ධර්මයක් සම්වර්ධනය කරනකොට ගෙවුණු කෙලෙසිය ආයෙ ඇති වෙන්න බෑනේ. නමුත් අපිට පේනවන්නේ ඒ වෙලාවේදී නැතු වගේ තිබුණාට ආයෙත් ඒක ඇති වෙන බව නේද? ඒ නිසා අපිට තේරුණා මට නම් තියෙන ගොඩක්ම දේ තමයි අද දවසේදී මේ මාර්ගය ගැන කතා කරන ඒ තුල මේට වඩා පිරිසිදු වෙන්න ඕනේ පැති. අමස්ත්‍යක් වශයෙන් රට දිහා බලුවාම වෙන්න ඕන කක්කක් කියනවා කියන එකක් ගැන තමයි මට නම් අතිවර්ත දෙන්නේ. ඉතින් දැන් අද මෙහෙම හරි අපි මේ ටිකක් ටිකක් මේ තේරුම් කරගන්නවා අපේ මට්ටම. අව මේවැ කොච්චර පිරිසිදු වෙන්න ඕනේද? නේද? ඇත්තටම මේක සියල්ල සම්පූර්ණයි කියලා කියන්න පුළුවන්කමක් නැහැ. සියල්ල සම්පූර්ණ නම් අපි දැන් රහත්ලා ඉන්නකේ. එමනම් මොන කියන්න පුළුවන්. නේද? එතකොට ඔව් ඇත්තට මේක තමයි දැන් මෙතනදි විශේෂම දේ තමයි මේ නිවන පිළිබඳ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. නිවන කියන එක අසත්‍ය ධාතුව කියන එක ගැන අපිට අහන්නවත් සම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට මාර්ගය ගැන අහන්න හම්බ වෙනවා, මඟ වඩන හැටි අහන්න හම්බ වෙනවා මිසක නිවන ගැන මොකද්ද කියන එක හම්බ වෙන්නේ නැහැ. නිවන කියන එක දන්නේ නැතුව මාර්ගය කියන එක අපිට හම්බ වුණේ කොහොමද කියන එකයි පුදුමේ තියෙන්නේ. නමුත් අපි නිවන දන්නේ නැහැ හරියට නමුත් මාර්ගය වඩන. ඒ කියන්නේ යන්න ඕනේ කොයි පුද්ගලයා හම්බෙන්නද කියලා පුද්ගලයෙක් අපිට හම්බෙලා නැහැ. නමුත් යෑමක් කියනවා. වගේ සිද්ධියක් මේ දැන් අපිට තියෙන්නේ. නිවන කියන එක මොකද්ද කියලා නැහැ. නමුත් මාර්ගය වැඩිමක් තියෙනවා. ඒක තමයි දැන් හැමෝම බලා හැමෝම උත්සාහවත් වෙන්නේ ගින්න ඇතුලේ නොපිච්චින්නනේ. ඒක තමයි. මෙතන හැම ආගමකම කරන දුක නැති කරගන්න. අපිටකම කරුවොත් වැරදි කියලා මම කියන්නේ මේ අපිත් මේ වෙනකන් අපිත් කළා තියෙන දුක නැති කරන්න උත්සාහවත් මේකයි වැරද්ද. අපිට අපි දුක නැති කරන්න ගියම අපේ අනිත් කොල්ලන්ගේ අතර වෙනසක් නැහැ. අපි කරන්න ඕනේ දුක නැති කිරීම නෙමෙයි දුක නූපදින්න කොහොමද කියන தത്വයටයි අපි උත්සාහවත් වෙන්නේ. දුක නැති කිරීම සහ දුක නූපදීම කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. අපි අපි අපේ උත්සාහය දුක නැති කරන්න නම් ඒ කියන්නේ අපි දර්ශනයකින් තොරව ඉන්නේ. අපි අපිට අවශ්‍ය වෙන්නේ දුක නැති කිරීම නෙමෙයි ඇත්තටම මොකද දුක නැති කරනවා කියන එක පණවන්න වෙන්නේ මෙතනින් එහෙමනේ. අපි හිතේ දෙක නැති වෙන්නේ. සිහින් කරන්න බෑ කියලා බුදුහාමුදුරු දේශනා කළා මේ දැන් දුක කියනක උපන්නට පස්සේ ඒකෙන් ආයි නිදෙන්න බෑ. හොඳම බුද්ධිමත්කම තමයි නැවත ඉස්සල නූපදින් තත්ත්වපත් කරන. ඒ කියන්නේ ලිඳකට වතුර ගලාගෙන එනවනම් ලිඳ හිස් කරන්න නම් ඕනේ ඒක ඉස්සල මේ ගලාගෙන එන වතුර පාර නතර කරලා ඉන්න. ඊට පස්සේ ඊටු ටික හින්දින්න. කියනවා වගේ දුක නැති කරන්න නම් ඕනේ. දුක එන එක නැති කරන්න ඉස්සෙල්ලා දුක එන එක නවත්තලා ඉන්න ඉස්සෙල්ලා. දුක ඇති වෙන එක නතර කරන්න. නැවත නැවත ඇති වෙන හේතු එකල නතර කරගන්න. ඒක නතර කළාට පස්සේ තියෙන ටික හිඳින්න. ඒ ජීවිතය ගෙවනවා කියන්නේ තියෙන ටික හිඳිනවා වගේ. අලුතෙන් ටිකකුත් නැති වෙනවා, පරණ ටිකක් නැති වෙනවා, නැතිවීමෙන් නිවුණා. කියන කරුණක් බුදුහාමුදුර පැනෙන්නේ. නමුත් අපි මෙහෙන් කාණු වලින් වතුර ගලාගෙන එනවා. තියෙන ටිකත් එන කොටක්. ඌටි ගන්නෙත් මේ හුඟුවක් විතර බාල්දියක්. යන්නේ මහා සාගරයක් විතර ලිඳක්. අරගෙන ඒකත් ඈතකට 70 මීටරකට ඈතට ගිහින් එකක් ගිහින් දාලා තමයි ආයෙ එන්නේ. ওই විදිහට මේ වතුර හිඳින්න යනවා. අඩු නොවීම පුදුමයක් නෙවෙයි අඩු වුණොතිනේ පුදුමයි. මොකද දුක මෙහෙන් ගලාගෙන එන විදිහකයි ඉන්නේ. ඒ පැත්තට කිසිම අවධානයක් නැහැ, රැකවරණයක් නැහැ, මුකුත් නැහැ. ඇයි? රැකවරණයක් එන්න උනේ නැහැ දර්ශනය අපිට නැති හින්දා. ඒ කියන්නේ කවදාවත් අපිට ආත් සාත් කිරීම පැත්තකින් තිබේව සාත් කිරීමට මෙහෙම ධර්මයක් තියෙනවා කියන නුවණවත් ඉපදිලා නැතිකොට. ඒ කියන්නේ මේ ධර්මයේ මම නෙමෙයි මේ ධර්මයේ දුක දුක නොදන්න කම නිසා මම වෙලා කියන කරුණ දන්නේ නැතුව අපි ඕකේ අනිත් පැත්තට නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක වටාපත වෙලානේ අපි ඉන්නේ. නේද? ලෝකේ පඤ්ඤාප්තිය ප්‍රශ්නයක් නැහැ. ඇත්තට මේක පඤ්ඤාප්තියක් වෙන්න ඕනේ. මේක පඤ්ඤාප්තියක් වෙන්න බෑ. පඤ්ඤාප්තිය ඇත්තක් වුණොත් අඬන්න වෙනවා. පඤ්ඤප්තිය ඇත්තක් වුණොත් අනේ නරුණ නේද අම්මෝ අයියෝ කියලා අඬන්න වෙනවා. පඤ්ඤප්තිය පඤ්ඤප්තියක් වුණොත් මෙයාට යථාර්ථය ඇත්තක් මිසක මේ පඤ්ඤප්තිය. මේක වටාපත කියන එකේ දෝෂේ නෑ මේක වටාපතම වුණොත් ඒකේ දෝෂේ තියෙනවා. මේකට වටාපත කියන්නේ ඇයි කියන කාරණාව ගැන ප්‍රශ්නේ නැහැ. ඒක ගැටලුවක් නෑ මම මේ කියන්නේ. ඒ වගේ මේ දුක මම කියලා කතා කරාට පරිහරණය කළාට ගැටලුවක් නෑ. ඒක මමම වුණොත් තමයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. <clears throat> නමුත් අපේ ජීවිතයේ තියෙන්නේ දුකමම නෙමෙයි මම දුකයි. ඒ කියන්නේ මම කියන කම නිසා මේ කෙනා දුක් විඳිනවා. එතකොට කෙනා ස්ථිරයි දුක තමයි ඇති වෙලා නැති වෙන්නේ යාට. ඒ කියන්නේ මම ස්ථිරව ඉන්නවා මට විතක දුක එනවා විතක දුක නොඑනවා. බුදුහාමුදුර දේශනා කළේ දුක ස්ථිරයි දුක තියෙන්නේ මෙහෙම බලනකොට මම කියන එක ඇති වෙනවා මෙහෙම බලුවොත් මම කියන එක නැති වෙනවා කියන එක පුද්ගලභාවය අපිට ඕක අනිත් පැත්ත තියෙන්නේ කෙලෙසි ස්ථිරයි යථාර්ථය අනිත් පැත්ත බුදුහාමුදුර දේශනා කළේ යථාර්ථය ස්ථිරයි කෙලෙසි අනිත් පැත්ත ඉතින් කොහොම වුණාම නිවන් දකින්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් කොහොම හරි බොහොම කාලයක ඉඳන් මේ හැම දෙයකම අර්ථවල යම් යම් අතහැරිච්ච බවක් දැනෙනවා. නමුත් මම කියන්නේ ඇත්තටම අපිට කල්යාණ මිත්‍රසුරක් තියෙනවා හිතන්න පුළුවන් කමක් තියෙන හැමෝම එකට එකතු වුණොත් මේ ශාසනයට යමක් කරන්න පුළුවන් කියන්නේ. මේ ශාසනය ආපහු මහරහතන් වහන්සේලා ඇති වෙන තැන දක්වාම අපිට මේ ශාසනය නගා හිතුව ගන්න පුළුවන්. එහෙම වුණොත් ඇත්තටම නිවන් දකින්න වෙන පිනක් ඕනේ නැහැ. ඒකම පිනක් වෙයි අපිට. ඈ අද නිවන් දකින්න හේතු සම්පත් හොඳටම ඇතුව නමුත් ධර්මයේ නොලැබුණු කමින් නිවන් නොදක මැරෙන අය කිදෙනෙක්ද අද දවසේ? කිදෙනෙක්ද? හේතු ඇතුව. ඉතින් අපි සත්පුරුෂයෝ නම් මේක වඩා උත්සාහවත් වෙන්න. ඒකේ මම මේ කියන්නේ බාහිර ලෝකයක් ගොඩනැගිලි හදන්න කියන එක නෙමෙයි. ඒ කියන්නේ මම දකින්න කෙනා කෙනාගේ හැදීමයි බුද්ධ ශාසනය හැදීම කියන්නේ. ඔය එක්කෙනෙකුට හරි මේ දර්ශනය හොඳට ස්ථිර වුණොත් ඔයගොල්ලෝ කවුරු හරි තව එක්කෙනෙකුට හරි කියනවා. එයාට තව ස්ථිර වුණොත් තව එක්කෙනෙකුට හරි කියනවා. මේක තමයි මේ ශාසනය හැදිල්ල. එහෙම නැතුව අපි කොහොම හරි මේක හදන්න ඕනේ කියලා මේ ගොඩනැගිලි හදන දර්ශනයක් ගැන කියනව නෙමෙයි මම. අපිට නැති දෙයක් අපි කාටවත් දෙන්නේ නැහැ. කෙනෙක් ආවොත් අසුරු කළොත් අපි ගාව තියෙන දෙයක් දෙනවා මිසක නැති දෙයක් දෙන්න පුළුවන්ද? ඒ නිසා අපි ගාව වැරදි දෙයක් තිබුණොත් දෙන්නේ ඒක අපි. නිවැරදියක් තිබුණොත් දෙන්නේ ඒක. ඒක තමයි ඒකේ ධර්මතාවය. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ ඇත්තටම නිවැරදි දේ මොකද්ද කියලා හොයාගෙන ඒක. එතකොට තව මොනවද කතා කරන්න ප්‍රශ්න තියෙන්නේ? මං මේක කරන එක අවංකව චේතනාවෙන් කළොත් මගේ කුසලයේ අඩු වෙන්නේ නැහැ. ඉතින් ඒකේ වැඩිතර යහපතක් වුණා අහන කෙනත් අවංකවම අහලා කළොත් ආනිසංසය තවත් වැඩි වෙනවමයි මේ මම කොච්චර උවමනාවෙන් කිව්වත් කෙනෙකුට තේරුනේ නැත්තම් තෝරගත්තේ නැත්තම් මං කියපු එකේ පිනේ පින නැති වෙන්නේ පින තියෙනවා නමුත් ඇත්තට කෙනෙකුට කිව්ව කියලා තේරුනොත් මේ පිනට මේ පිනත් එකතු වුණාම පින කොහොමද වැඩිමයි නේද? එක දෙකකට වඩා දෙකක් උපදුනහම පින වැඩිමයි. ඒකට ගැඹුරු ඒ වගේම බොහොම වටිනා කරුණු ඉතින් ගොඩාක් තියෙනවා. එක දවසකම අපි මේ කරන්න ගියාම අමාරුයි. ආපහු මේ පැත්තට ආපු දවසක බලමු මයිස්නත්තට කියලා තියන්න එතකොට ආවහම දැනුම් දෙන්න කියලා. දැන් අපි දැන් කිව්වේ දැන් අපි නිකමට කියමුකෝ සෝපදිශේෂ කියන්නේ උපදිශේෂයක් තියනවා කියන එක. උපදිය කියන එක බෙදනවා කාම උපදි, කන්ද උපදි, ක්ලේශ උපදි, අபிසංස්කාර උපදි කියලා උපදි හතරකට බෙදනවා. ඊට පස්සේ රහතන් වහන්සේට කාම උපදිය දුරු වෙලා, ක්ලේශ උපදිය දුරු වෙලා, අபிසංස්කාර උපදිය දුරු වෙලා, ස්කන්ධ මාත්‍රයක් තියෙනවා කන්ද උපදි කියලා ටික විතරක් තියෙනවා. ඒ හින්දා උපදි ශේෂයක් තියෙන නිසා සෝපදි ශේෂ කියනවා. උපදි ශේෂයක් දැන් තියෙනවා. මොකද්ද පෙර කර්මෙන් හටගත්ත මේ ස්කන්ධ ටික තියෙන නිසා. මේකට කියනවා නිවන් දැක්කා නිවන දැකලමයි තියෙන්නේ නිවනේ ආය අඩුවකුත් නැහැ මේ ඒකේ ආය සැකත් නැහැ හොඳට ප්‍රත්‍යක්ෂකමයි නමුත් මේ මේ ස්කන්ධ තව පරිහරණයක් තියෙනවා ඒ නිසා මේ නිවන හඳුන්වනවා ක්ලේශ පරිණිරවාණය කියලා මෙතෙන්ට කෙලෙස් පිරිණිවීමෙන් දුක පිරිණිවියා දුක නිරුද්ධ වුණා කෙලෙස් නිරුද්ධ වුණා ක්ලේශ පරිනිර්වාණය කියලා කියන තැන තමයි සෝපදිශේෂ නිබ්බාන කියලා හැඳින්වුවේ ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණයට තමයි අනුපදිශේෂ පරිනිර්වාණය කියලා කිව්වේ එතන මරණ කතාව කියෙදෙන්නේ නැහැ. අ ඔතන තමයි තියෙන ලොකු ගැටලුව. මරණය කවර කතාවක්ද රහතන් වහන්සේ පිරිනිවියයි කියන ධර්මතාවයක්වත් යෙදෙන්නේ. ඔව් දැන් ඇත්තටම අපි අපිටයි රහතන් වහන්සේ නමක් පිරිනිවෙන්නේ. එතෙන්ට එහෙම ධර්මතාව මේ වටාපතට හිතෙනවද කැඩුනහම වටාපත කැඩුනා කියලා? ඒක කැඩෙන්නේ අපිට. ඒ ස්කන්ධවල රූපෙත් මම කියන හැඟීම නැත්තම් වේදනාවේ සංඥාවේ සංකාරෙත් විඥානෙත් මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ කියන කතාවක් නැත්තම් පුද්ගල භාවය කියන එකක් නැත්තම් යම් යම් හේතු නිසා හේතු ඇති කල්ලි හටගන්න හේතු නැති වෙන නැති වෙන ධර්මතාවයක් වූ දුක් වූ ස්කන්ධ ටිකනම් තිබුණේ සුදුසුයි මොකද්ද දුක් වූ ස්කන්ධය නිරුද්ධ වුණා කියන කරුණ මිසක එතෙන්ට පනවන්න වෙන්නේ පුද්ගලයේගේ නැතිවීමක් ගැන හෝ පුද්ගලයේගේ පිරිනවීමක් ගැන පලවන්නේ නැහැ. දුක් වූ ස්කන්ධයන්ගේ නිරෝධයක් තියෙනවා. දුක් වූ ස්කන්ධ නිරෝධය උනේ ඒ ස්කන්ධය අසුරු කරපු පුද්ගල භාවය තමයි ක්ලේශ පරිනිර්වාණයෙන් දුරු උනේ. අපි කියමුකෝ මේ ආහාර ටික වැටුනහම මේ රූපය හැදෙනවා. බත් පාන් කව්පි මුංගට වලට හිතෙන්නේ නැහැ මම කෙස්ලොම් නියදත් හම්මස්නහර හදනවා කියලා. කෙස්ලොම් නියදත් හම්මස්නහර වලට හිතෙන්නේ නැහැ මම බත් පාන් කව්පි මුංගට වලින් හැදෙනවා කියලා. නමුත් මේ හේතුව නිසා මේ ඵලය වෙනවා. මේ හේතුව නොලැබෙන කල මේ ඵලය නොවෙනවා. ওই දෙකම නොදන්න අවිද්‍යාව නිසානේ වෙනම කෙලෙසයක් ඇතිවලා තියෙන්නේ මම කියලා. කන්නේත් මම හැදෙන්නෙත් මම වෙලා. නමුත් හදන දෙයටත් හැදෙන දෙයටත් දෙක එකකටවත් නැහැ මේකේ පුද්ගල භාවය. පුද්ගල භාවය දුරු වුණාට පස්සේ මේ ධර්මතාවය නමුත් නතර වෙන්නේ මොකද කලම මේ ධර්මතාවය සම්බන්ධයක් තිබුණ නැහැ මේ කෙලෙසේ. කෙලෙසියයි ධර්මතාවයේ දෙකම එකක් වුණා නම් ඔන්න කෙලෙසේ නැතිනොත් මේකත් නැති වෙන්න ඕනේ. නමුත් මේ ධර්මතාවය නොදන්නකම නිසා ඇතිවෙච්ච කෙලෙසයක් තිබුණා මිසක ධර්මතාවය දැනගතට පස්සේ කෙලෙසේ නැති වුණා ඉච්ඡර ජීවිතේ. ඔය පොළොවේ තියෙන ඕජා සාරය නිසා ගහ කියන එක හැදෙනවා. ගහට හිතෙන්නේ මම පොළොවේ තියෙන ඕජා සාරය නිසා හැදුනා කියලා. පොළොවේ තියෙන ඕජා සාරයට හිතෙන්නේ මම ගහ හදනවා කියලා. මම මගේ කියන අදහස් සංඥා මාත්‍රයකුදු නැතුව ඒකවල ධමයක් වෙනවා. ඒ සිද්ධියයි මේ සිද්ධියයි අතර වෙනසක් නැහැ. මේ සිද්ධිය නොදන්නකම නිසා මේක මමමයි කියන කෙලෙස්යක් ඇසුරු කළා නම් ඒ නිසා දැනුත් මේ හේතුඵල ධර්මෙන් දුක් විඳනනම් මතුවට දුක හදාගත්තා නම් දැන් මේ ස්වභාවය අවබෝධ කරගෙන මේ කෙලෙසිය දුරු කරපු බවයි මේකේ උනේ. ඒ හේතුයෙන් මතු මේ වගේ ධර්මතාවයක් නූපදින තත්ත්වයටපත් වුණා. දැන් මේ ධර්මතාවය නිසා එන දුකද නැති වුණා. කියලා මේක උනේ. එතකොට සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ අපි නිකන් අර එහෙම කියන අපි නිකන් උපමාවක් මෙහෙම ගමු පෙරගත්තා. අර අපි ඈ ඔව් ඒකේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ ජීවිත සමති කියලා ජීවිතය අවසන් වීමයි නිවන් දැකීමයි දෙක එකටම වෙන අවස්ථා තියෙනවා. ඒකට හඳුන්වනවා වෙනම. ජීවිත සමසී රෝග සමසී ওই විදිහට තව ක්‍රම ભેද වෙනවා. නමුත් ප්‍රධාන ඒ කොහොම වුණත් මේ ධර්මතාව දෙකෙන් එකක්මයි වෙන්නේ. අපි අර නිකන් කිව්වේ අපි කලින් අර ගියතරේ ධර්ම දේශනාවේ කතා කරපු මාතෘකාව ටිකක් අපි බලමු. හේතුඵල ධර්ම. සීනී ගුරු තේකළු උණුතර කියන මේ කාරණා ටික නිසා තේකක් ඇති වෙනවා කියලා. දැන් අපි මෙහෙම බලනවා. ඔකදී දැන් මේ අලුත් දර්ශනත් එක්ක තව ටිකක් අපිට අලුත් එඩියාවක් කරන්න වෙනවා. සීනි ඉඟුරු තේකොළ උණු වතුර නිසා තේ එකක් හැදෙන්නේ නැහැ. සීනි ඉඟුරු තේකොළ උණු වතුර කියන ටික මේ ටික එකට එකතු කිරීම නිසා තේ එකක් හැදුනා නම් තේරෙනවද? දැන් සීනි ඉඟුරු තේකොළ තිබුණාට තේ එකක් හම්බ වෙන්නේ නැහැ නේ අපිට. නේද? මේක නිසා තේක හැදෙනවනේ මේක ඇතිදැන තේක පේන්න නමුත් මේ සීනී ගුරු තේකොළ කියන කරුණු ටික එකට එකතු කිරීම නිසා ඒක කියන එක උපන්නනවා. දැන් ජීවත්ව ඉන්නකොට කෙනෙක් සීනී ගුරු තේකොළ ටික තියෙනවා එකට එකතු කරන එක නතර කරනවා. එකට එකතු කරන ගතිය නතර කළාම දැන් මොකද වෙන්නේ? ඒකක් නැති වෙනවද? ඒකක් හැදෙන්නේ දැන් මේව ටික තියෙනවා ජීවත් වෙන්නකම් තේකේ ඉපදීම නතර වුණා කියන නුවණක් මෙයාට නැද්ද දැන්? නතර වුණා. ඊට පස්සේ සීනී ගුරු තේකුල ටිකත් යම් වෙලාවක නැති වුණා. ඉවරයි නේද? එතකොට මේ සීනී ගුරු තේකුල ටික තියෙද්දි එකට එකතු කරන ගතිය නතර වෙලා තේක නූපදින නුවණ ඇති වුණා වගේ තමයි ක්ලේශ පරිණිරවාණය. සෝපදිශේෂ. සීනී ගුරු තේකුල ටිකත් නැති වුණා වගේ තමයි අනුපදිසේව කියන කරනා ස්කන්ධ ඉතිරිය දේශයක්වත් නැහැ කියන එක. එතකොට දෙකම ඒක. නිරුපදිසේත කිව්වත් තමයි අනුපදිසේත කිව්වත් තමයි. එතන දෙකම හඳුන්වන්නේ එකම අර්ථය. තව අපි අර කිව්වේ ගිය කන්නේ නිසා ගත්ත වී ටික ඔක්කොම මේ පුද්ගලයා පරිභෝග කරලා දැන් ආයි වී හැදෙන්නේ නැහැ කියලා වී නැති බව අරමුණු කර කර ඉන්න පුළුවන්. දැන් බීජ නැති කළා. නමුත් බීජ නැති නිසා බීජය උපදින්නේ නැති බව අරමුණු කරන්න පුළුවන්. නමුත් මේ තහම් පුද්ගලයා ඉතින් ජීවත් වෙනවා. ඒ නිසා මේ මේ වගේ තැනකට කිව්ව මොකද්ද? සෝපදිසේ. ක්ලේශ පරිණිරවාණි බීජ නැති කරපු තැන. ඊට පස්සේ මේ පුද්ගලයාත් පහු කාලයකදී මැරිලා යනවා. ඒ වගේ තමයි මේ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා අනුපදී ඒක. හැබැයි අමතක කරන්න එපා. මොකද්ද? උඟුර වගා කරන තාක් උඟුර වගා කරන සිද්ධිය තුල ඉබේම පුද්ගලයා ජීවත් වෙනවා ඈ එනිසා වගා කරන විදිහට බීජ නැවත නැවත ඇති කරන ක්‍රමය තුල ඉඳගෙන මේක නැති කරන්න පුළුවන් කමක් නැහැ ස්කන්ධ නිරෝධයක් කරන්න පුළුවන් කමක් නැහැ ඇති වෙන ධර්මතාවයක් තුල ඉඳගෙන මොකද පුද්ගලයා කියන ධර්මතාවය යෙන්නම වෙනවා මේ වගේ ක්‍රියාවක් කරනකොට ක්‍රියාව පනවනකොට කර්තෘ ඉබේම තියෙන ඉන්නවා එතන. කර්තෘ කිව්වේ නැතුවට ඕනේ කරමි කිව්වොත් හෝ කරමු කිව්වොත් හෝ ක්‍රියාවෙන් අපිට පනව ගන්න පුළුවන් දැන් කර්තෘ කවුද කියලා නේද? අඟව ගන්න පුළුවන් ධර්මතාවයක් තියෙන ඒ වගේ තමයි මේක. ඒ නිසා මේ නමුත් ක්‍රියාවකින් තොරව කර්තෘ විතරක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ උද්දලයේ ඉන්නවා. ක්‍රියාවක් නෑ වගේ.